ඉන්පසු වායෝ ධාතුවේ චලනයකින් ලෙස ඔහි බලා සිටි. ක්‍රමෙන් එයද නොදෙනියයි. එවිට ඔහි බලා සිටි. සමහර අවස්ථාවල එක දිගට සිතවිලි වැල නොකඩී පැමිණේ. මේ වෙලාවටම ඔහි බලා සිටිමි. සමහර විට ඉරියව මාරු කිරීමටත් සිතේ. සක්මන් භාවනාවේදී බොහෝ විට ඇවිදින ඉරියව්වට සිහිය පවතී. මුලදී වම දකුණු ලෙසද ඔසවනවා තබනවා ලෙස මෙනෙහි කළමි. නමුත් දැන් එසේ නැත. අතරින් අතර සිතුවිලි පැමිණේ. ඒත් ඒවා පසුපස ගසාගෙන යන ගතියක් අඩුය. සමහර විට කම්මැලිකමක් දැනේ. වරදක් ඇතනම් පහදා දෙන්න සේක්වා. සඳහන් කළා තිනවා අවුරුදු දෙක තුනක්ම භාවනා කරනවා කියලා. ඉතින් පේන විදිහට සෑහෙන අත්දැකීම් තියෙන බවයි. ඔය කම්මැලි ගතිය කියන එක ඇත්තටම ඒ කියන්නේ භාවනාව දිගට කරගෙන යද්දී කෙලින්ම කියන්නේ අපිට වෙනත් හේතුවක් නිසා භාවනාව අඩපණුනෙත් නැත්තම් කරගෙන යන භාවනාව හොඳින් තමන් කරගෙන යද්දී භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන් කම්මැලිකමක් එන්න පුළුවන්. එතෙන්දී ඇත්තටම අපි ඒක තේරුම් ගන්න ඕනේ මේ ඒ සාමාන්‍යයෙන් අපේ හිත උද්දීපනය කළා. එක එක වැඩවල යෙදෙන්න යොදවන්නේ එක්තරා අන්දමකින් කෙලෙස්. අපි විවිධාකාර අන්දමේ අරක කරන්න ඕනේ මේක කරන්න ඕනේ කියලා ලොකු ජවයකින් කටයුතු කරන්න සෑහෙන මේ කෙලෙස්වල බලපෑමක් තියෙනවා. හැබැයි ටික ටික ටික ටික මේ සංස්කාරයන් ටික ටික අතහැරෙන්න අතහැරෙන්න අපි ඒවැ මුලා නොවි ඉන්න ඉන්න එක්තරා අන්දමක ඒ අරමුණු වල බැස නොගන්නා ස්වභාවයක් අරමුණු වලට එල්බ නොගන්නා ස්වභාවයක් සිද්ධ වෙනවා ඒක එක්තරා අන්දමකින් නිබ්බිදාව කියලා කියන්න පුළුවන් නිබ්බිදාව කියන්නේ විපස්සනා වේන ප්‍රබල ඥාන පරාසයක්. එතෙන්දී අපි ඒ ඒ අරමුණු විශේෂෙහි තරම් ලොකු ඇල්මකින් කටයුතු කරන්නේ නැහැ. ඒක يعني තමන් විසින් කරනවම නෙමෙයි ඒක මේ භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන් ඒක ඉබේ සිද්ධ වෙනවා. ඉතින් එතකොට හැබැයි භාවනාව අතහැරියොත් එතනත් අපි අහු වෙනවා. ඒ නිසා කම්මැලි කමක් ආවා කියලා භාවනාව අතාරින්න එපා. මේක භාවනාවේ ප්‍රතිඵලයක් බව තමන් තේරුම් ගන්න ඕනේ. මේක නිබ්බිදා ඥානයක් කියලා Taman දේරුම් ගන්න ඕනේ. මොකද කලින් තරම් හිත කුප්පන ගතියක්, ඒ ඒ දේවල් ඔස්සේ දුවවන ගතියක්, ඒ කටයුතු කරන්න ලොකු උනන්දුවක් ඇති කරන ගතියක් නැහැ. නිකන් දැනට තියෙන දේ මත ඔහේ යැපෙන ගතියක් තමයි යන්නේ. නිකන් පිටට දැනෙන්නේ නිකන් හරි එපා වගේ, නිකන් සියල්ල අතහැරුණා වගේ දෙයක් දැනෙන්නේ. නමුත් ඕක ටික කාලයකින් කියන්නේ මගහැරලා යාවි. හැබැයි මේ කාලෙදී මතක තබා ගත යුතුයි භාවනාව අත නොහැර කරන්න. එපා වීමක්, කම්මැලි ගතියක් ආවට ඒකෙන් භාවනාවට අවහිරයක් කරගන්න නැතුව දිගට භාවනා කටයුත්තේ යෙදෙන්න ඕනේ. තමන් වෙනදට මීට කලින් අපි තුමු දවසට පැය 3ක් කරා නම් ඒ පැය 3 අනිවාර්යයෙන්ම මේ කොච්චර කම්මැලිකම් ආවත් ඒත් කරගෙන යන්නම ඕන. ඊට පස්සේ ඕක හිමීට හිමීට හිමීට හිමීට තව තව තව ශේෂ්ත්‍රොත්තේ ඔස්සේ යනවා. තමන් තේරු ඒ ඊළඟට විශේෂයෙන්ම ඔය අරමුණු දැනටමත් මේ අත්දැකලා තියෙනවා අරමුණකින් තොරව හිත පවත්වන ආකාරය. ඉතින් ඒක ටික ටික බහුලීකృత කරන්න තියෙනවා. ඊයේත් මතක් කළා වගේ දැන් පරයන්ක භාවනාවදී අපි හුඟාක් ගැඹුරට මාක් හරි අරමුණක් ඔස්සේ වේවා අරමුණක් නැතුව වේවා හුඟා ගැඹුරට පැය ගාණක් ඉන්න ගියොත් එහෙම කිසිසේත්ම සිතුවිලි නැතුව ටිකක් හිත නිකන් පසුබාන ගතියක් එහෙම නැත්නම් හිත සැඟවෙච්ච ගතියක් එන්න පුළුවන්. එතකොට ඇත්තටම ඒ කියන්නේ භවනා කරන්න අමුද්‍රව්‍ය නැති වෙලා යනවා. දැන් මේ මට්ටම් වලදී ටිකක් සිතුවිලි ටිකක් එහෙම ආවහම ඒ ඒ හරහා තමයි මේ අපේ තියෙන කෙලෙස් මට්ටම් අපිට තේරුම් ගන්න හම්බ වෙන්නේ. ඒ නිසා මේ මේ මේ මට්ටමේදී මේ தත්ත්වය තේරුම් ගන්නත් ඕනේ. කියන්නේ සතියෙන් ඉන්න පුළුවන් ලොකු අරමුණු වලට හිත පයින්නෙත් නැහැ සතියෙන් ඉන්නත් පුළුවන් කියලා තේරුම් ගන්නත් ඕනේ. ඒ తত্ত্বය අපි එක්තරා අන්දමකින් අපිට ඕන වෙලාවක යන්න පුළුවන් තත්ත්වයක් බවට පත් කරගන්නත් ඕනේ. හැබැයි අනවශ්‍ය විදිහට ඒකෙම හිත පවත්වලා පවත්වලා වුවමනාවෙන් තද කළා පවත්වලා කෙලස් එන එක සම්පූර්ණයෙන් අර සමත භාවනාවකින් වගේ වැළැක්වුවොත් එතකොට මේ දේ හරියට සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ටික ටික මේකත් අපේ ෂේම භූමියක් වශයෙන් පවත්වනවා. හැබැයි කෙලස් ටිකක් එන්නත් නිකන් හිත පොඩ්ඩයි ඉඩ හැරලා දානවා. ටික හිත නිදහස් කරලා දානවා. එතකොට ඔන්න මොනවා හරි එනවා. ඒනකොට අන්න එතන විපස්සනාවක් කරන්න ඕනේ. එතන විවිධාකාරයෙන් විපස්සනා කරන්න පුළුවන්. අපි ඉස්සරහට කතා කරමු හිමීට. ඒ එහෙම කරද්දි කරද්දි ඔන්න එකාතකින් අපි මේ කෙලෙස් තේරුම් ගැනීම හරහා ප්‍රඥාව ටික ටික වැඩි වීම හරහා දියුණු වීම හරහා අන්න කෙලෙස් වලට ආශ්‍රවානුසය ධර්මයන් වලට මතු පිටට ආපු මේ කෙලෙස් වලට හසු නොවි අන්න ඒවා දුබල වෙලා කතන්දරයක් ගොතන්න නැතුව කෙටි කාලෙකින් ඒවා මගහැරලා යනවා. අන්න ඒකට එතකොට ටික ටික ටික ටික අර වීරයකින් සමාධියකින් යටපත් කරපු මට්ටමක් නෙමෙයි. දැන් ප්‍රඥාව හරහා අන්න අරමුණු අල්ල නොගන්නා ස්වභාවයක්. අරමුණු වල බැස නොගන්නා ස්වභාවයක්. අරමුණු අභිනන්දනය නොකරන ස්වභාවයක් අන්න ටික ටික එන්න ගන්නවා. ඒ හරහා ඔන්න ඇති වෙන හිතේ සහනය, හිතේ නිදහස හරිට වඩා හරිම yaadෙනවා. හරිට වඩා හුඟක් කල් පවතිනවා. මොකද මේ බලෙන් යටපත් කරපු තත්ත්වයක් නෙමෙයි දැන් තියෙන්නේ. ඒ නිසා මේ කාරණාව තේරුම් අරගෙන තමන් ඉන්නේ මුල් හඳුනාගත් අවස්ථාවේ නම් තමන් ඉන්නේ මේ අරමුණු වලින් තොර ස්වභාවය තාම හඳුනා ගන්න මට්ටමේ නම් ඒක කියන්නේ තවදුරටත් අපි බහුලීකృత කළ යුතුයි වර්ධනය කළ යුතුයි වර්ධනය කළා Tamanට ඒක හොඳ ඉන්න පුළුවන් තැනක්, පහසුවෙන් ඉන්න පුළුවන් තැනක්, Tamanගේ gedara වගේ තැනක් කරගන්න ඕනේ. එහෙම නැතුව දැන් ඒක දැනටමත් මේ මට්ටමට ඇවිල්ලා නම් ඒකෙම හුඟක් බලෙන් සමාධියක් වගේ ඒක ඒකෙම පැය ගණන් තිස්සේ ඉන්න ගියොත් අන්න Tamanට අමුද්‍රව්‍ය නැති වෙනවා. ඒ தත්ත්වයක් Taman තේරුම් ගන්න ඕනේ. එතකොට අපි ඒ Taman gedara වගේ මට්ටමට ආවට පස්සේ එන කෙලෙස් වලටයි සිතුවිලි වලටයි මේ කියන්නේ ඔය හැම දෙයකටම සමහිත පවත්වන්න ඕනේ අර gedera හිටියත් සමහිත නැත්නම් මේ එන දේවල් වලට සමහිත. එහෙම එන්න දිදී තමයි ඊළඟට ප්‍රඥා පැත්තෙන් මේ ටික සුද්ධ කරන්න තියෙන්නේ. අපි දැනට මෙතනින් මේ උත්තරයට නවත්තමු. ඊළඟට අපි ඊළඟ ප්‍රශ්න වලට යමු. ඉස්සරහට සමහර විට ඕකම අහලා තියෙන්නත් පුළුවන්. ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී සිතවිලි වැඩි වශයෙන් එන බවක් පෙනේ. ඒට කළ යුතු යමක් ඇද්ද? දෙක ආනාපාන සති භාවනාවේදී ආශ්වාස ප්‍රශ්වාස විනාඩි 8කින් 10කින් පමණ නොදෙනී යයි. සමහර වෙලාවට සුළු කාලයක් විනාඩි දෙකක් පමණ කිසිවක් නොදෙනෙන අවස්ථාවක් ඇතිවේ. නිින්ද යාමක්ද නොවේ. මේ తත්වය කුමක්දයි පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මම ආදුනිකයෙක් මේ. ආදුනිකයෙක් නම් මේ தත්ත්වය කියන්නේ මේ මුලින්ම අත්දකින්නකොට ටිකක් නිකන් අර නුහුරු ගතියක් තියෙන්නේ. මට පොඩ්ඩක් හැබැයි කතා කරා නම් හොඳයි වගේ. කොච්චර කාගෙත් දන්නේ ප්‍රශ්නේ. අතන තියෙනවා මතින්ට හොඳ දරුවන් සන්න මීට කලින් මේ භාවනාව හැර වෙනත් මොන හරි භාවනා කරලා තියෙනවද? ඒත් නැද්ද? නැහැ. මුකුත්ම කළා නැහැ. දැන් කරපු විදිහ මට පොඩ්ඩක් එහෙනම් නැවත කියන්න පුළුවන්ද? ආනාපාන සතියේ ඔස්සේද ගියේ නැත්නම් ආනාපාන සතිය. ආනාපාන සතිය. ඒක ගියාම යන විදිහයි පොඩ්ඩක් අත්දකපු දේවල් පොඩ්ඩක් විස්තර කරන්න. සාමාන්‍යයෙන් ආනාපාන සති යන මේ කරගෙන යනකොට ඉක්මනටම සමාධිය වගේ එනවා. මේ ආස්වාස ප්‍රසවාස නොදින යනවා. එහෙම ගිහිල්ලා දැන් නම් ගොඩක් වෙලාවට ගොඩක් වෙලාවට මේ ගොඩක් වෙලා නිකන් ඉන්නවා සිතුවිලි මොනවත් නැතුව. සිතුවිලි එන්නේ නැහැ. එන්නේ නැහැ. සමහර වෙලාවට තමයි අර පොඩ්ඩක් මේ මුකුත් නොදැනීම තියෙන අවස්ථාවක් තියෙනවා. සමහර වෙලාවට එනවා. හොඳයි. සක්මන් භාවනාවේදී මොකද වෙන්නේ? සක්මන් භාවනාවේදී සිතුවිලි ටික වැඩිපුර එනවා. හා. එහෙමනම් සක්මන් භාවනාව තමයි ටිකක් වැඩිපුර කරන්න ඕනේ. සක්මන් භාවනාව ටිකක් වැඩිපුර කරන්න සක්මන් භාවනාවේදී බලන්න يعني සතිය දිනු කරගන්න නම් අපිට පොඩ්ඩක් මුලදී ඔය මේ චංචල අරමුණක් තියෙන එක වටිනවා. දැන් උදාහරණයක් විදිහට කියනවා නම් දැන් මේ හුස්මක් ගන්නවා. හුස්මක් ගන්න වාරයක් පාසා ඒ හුස්මේ මුල මැද අග මේ මුළු ප්‍රදේශයේම දැනුවත් වෙනවා කියන්නේ ඔන්න අපිට ඒ ඒ හුස්ම ගැනීම ආස්වාසයක් ආස්වාස වාරයේ පාසා ඔන්න සතියක් දිනු වෙනවා. ඊළඟට ප්‍රාස්වාසයක් කරනවා. ඒකේ මුල මැද අග හොඳින් දැනගන්න. ඔන්න ප්‍රාස්වාසය හරහා සතිය දිනු වෙනවා. ආයි ආස්වාසය හරහා සතිය දිනු වෙනවා. ආයි ප්‍රාස්වාසය හරහා සතිය දිනු වෙනවා. මේ විදිහට මේ ටිකක් චංචල අරමුණකින් අපිට මේ සතිය හොඳට වර්ධනය කරගැනීමේ අවකාශය තියෙනවා. ඒ නිසා දැන් ඔය වගේමයි සක්මනේදිත් මේ පාදයක් පාසා අපි නැවත නැවත වම දකුණ වම දකුණ කියලා හොඳට එක එකක් ගානේ බලාගෙන බලාගෙන බලාගෙන යන්න යන්න ඒ වාරයක් පාසා හොඳට සතිය මොහත් වෙනවා. ඒ නිසා මේ සක්මන් වාරය පොඩ්ඩක් වැඩි කරන්න. ඒකෙදි සිතුවිලියාවට බය වෙන්න එපා. ඒකේ ආපු දෙයින් ඊට පස්සේ සක්මනේදී බලන්න මේ හොඳට පාද දැන් අපි දුමු වම් පාදයේ ස්පර්ශ වෙනවා කියලා පොළවේ බලන්න එතකොට මොනවද දැනෙන්නේ එහෙම බලලා තියෙනවද එතකොට බලන්න හොඳට මොනවද දැනෙන්නේ දැන් මේ වැලි වැලි මළුවේ නම් සක්මන් කරන්නේ මේ වැලිවල ගොරෝසු ගතිය තමයි හොඳට දැනෙනවද ඊළඟට දැනෙනවා නම් පාදයේ කොයි කොටසටද මුලින්ම දැනෙන්නේ මේ ඇඟිලි ඇඟිලි වලට දැනෙනවද ඇඟිලි ඇඟිලි වල නම් ඇඟිලි තුඩු වලටද දැනෙන්නේ නැත්නම් ඇඟිලි මැදටද නැත්තම් විලුඹටද දැනෙන්නේ මේ ඔක්කොම විස්තර දැන් හොයන්න ගන්න ඕනේ. දැන් මේ ලොකු වැඩක් තියෙනවා. දැන් හිතට නිකන් ඉන්න දෙන්න එපා. දැන් මේ හැම පාදයක් පාසම එක මේ පියවරක් පාසම මේ ඔක්කොම හොයන්න උත්සාහ කරන්න. කළා නිකන් හිතට මේ ලොකු වැඩක් දෙන්න මේ මේකත් බලන්න ඕනේ අරකත් බලන්න ඕනේ දැන් වෙන දේවල් හිතන්න බෑ මේක කියලා ලොකු වැඩක් දැන් කරන්න තියෙනවා. ඔය විදිහට සක්මනේ වැඩිපුර යෙදෙන්න යෙදিলা අපි බලමු ඊළඟට ඒකේ ප්‍රතිඵලයත් එක්ක පරයන්ක භාවනාවෙන් කොහොමද කොයි පැත්තටද යන්න පුළුවන් කියලා අපි ඊට පස්සේ බලමු. සක්මනේ පොඩ්ඩක් කොහොම යෙදිලා මට පොඩ්ඩක් කියන්නකෝ. හොඳයි. හොඳයි තේරුවන් සන්න. හොඳයි අපි ඊළඟ ප්‍රශ්නෙට. දෙපා වන්ද ලියමි. තෙරුවන් සරණයි අපේ හාමුදුරනේ. සක්මන් භාවනාව කරන විට පටන්ගත් තැන සිට කෙලවර දක්වා පොළොවේහි পায় ස්පර්ශ වන තැනට හිත පිහිටුවා සක්මන් කරමි. කෙලවරට ගොස් සතිය කඩා නොගෙන পায়ටම සතිය යොදා හැරි නැමැති මුළු ශරීරයටම හිත යොදවමි. එවිට කයෙහි නලියන ගතියක්, පපුවෙහි වේගයෙන් ගැහෙන ගතියක් දැනේ. කලාතුරකින් හිත වෙනතකට ගියත් එකෙනෙහිම හිත පිට ගිය බව නොදැනේ. gedara සක්මන් මළුවක් තිබෙන බැවින් දිනපතා gedara භාවනා කරමි. මෙහි අඩුපාඩු ඇතොත් කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේ පතන තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණ නිවන් සාක්ෂාත් කර ගැනීමට ලැබේවා. සාදු සාදු සාදු. හොඳයි සක්මන් භාවනාව ඉතින් උනන්දුවෙන් කරන්න. ඒකේ <clears throat> දැන් ගෙදරත් හදාගෙන තියෙන නිසා කොයි කොච්චර කාලයක් තිස්සේ කරනවද දන්නේ නේද මේ පොඩ්ඩක් ඒ විස්තර ටිකක් ආවනම් හරියි පොදුවේ ලෙන්සුවකුත් තියන්න ඕනේ. <laughs> හොඳයි. මේ කොච්චර කාලයක් දැන් තිස්සේ කරනවද? 2010 ඉඳලා. හොඳයි. එතකොට දැන් සක්මන් බහලා තියෙන ප්‍රශ්නේ මොකද්ද? ප්‍රශ්නයක් නෑ ප්‍රශ්න දාන්න කිපින්ද දැම්මා. <laughs> ඒකත් හොඳයි. <laughs> දැන් මේ සක්මන් බහලා ඒතර ඉන්න මට්ටම මොකද්ද කියන්නකෝ? හිත කොහෙවත් පිට යන්නේ නෑ හරියට පයට ඊයේත් කතා කරා නේද අපි මේ එතකොට මට හරියට මතක නෑ මේ ඒ වෙලේ මම මෙච්චර නර සක්මන කෙලවරට ගිහිල්ලා හැරෙන විදිය කියන්නේ මං අද දැම්මේ. ආ එතකොට හැරෙන විදිහේදී මොකද්ද පොඩ්ඩක් මට කියන්නකෝ සක්මන් භාවනාවෙන් ගිහිල්ලා හැරෙනකොට මේ කකුලටම හිත කකුල තියෙන තැනටම හිත යොදලා හැරෙනවා. සමහර වෙලාවකට කෙලවරට ගිහිල්ලා හොඳට ඇස් දෙක පියාගෙන මේ කයට හිත යොදනකොට එතකොට කයේ චංචල පපුව ටිකක් වේගෙන් ගහනවා ඒ වගේ දැනෙනවා ඒක හැමතිස්සෙම බලන්නේ මේ ඒ විදිහට තමයි හැරෙන තැන කඩාගන්නේ නැහැ සතිය කඩාගන්නේ නැතුව හොඳයි කමන්නේ ඔහොම දැනට යන්න පස්සේ ඒ කියන්නේ හොඳට Tamanට සතිය ටික සතිය හොඳට තකන් තහවුරුනාට පස්සේ අර මේ අන්තිමට නවතින්නේ නැතුව වුණත් හිමීට ඕක මේ වරා ගන්න පුළුවන්. එහෙනම් දැන් අපි වර වාහනයක් වුණත් මුලින් පුරුදු නැති වුනහම ගාහන්ට එතෙන්ට ගිහලා නවත්තනවා. අර මේ ගියර් මාරු කරන ඔක්කොම ටික කළානේ යන්තම් හරව ගන්න. දැන් මේකත් ඒ වගේ තමයි. හැබැයි පුරුදු වුණාට පස්සේ ඒ ගෙලින්ම ගන්න පුළුවන්. අන්න ඒ වගේ. ඒ ඒ විදිහට යනවා සමිනාසේ විදිහට ගමන් කරනවා. හොඳයි. වරදක් නැහැ. එහෙමනම් මේ ඒ විදිහට කරගෙන යන්න බලන්න පොඩ්ඩක් ඕනනම් තව දැනටම නිකන් විස්තර බලන මට්ටමේද තාම ඉන්නේ හොඳට නෑ. මොකද දැනට යන්නේ? දැනට යන්නේ පොළොවට ස්පර්ශ වෙන තැනට හිත යොදවලා සාමාන්‍ය සැහැල්ලුවෙන් යනවා. සැහැල්ලුවෙන් යනවා. එතකොට නිකන් තාම එතන හොඳට තදට දැනෙනවද? එහෙම නැත්නම් දැන් කලින් තරම් දැනෙන්නේ නැද්ද? දැනෙන වෙලාවලුත් තියෙනවා. විශේෂයෙන් තද කළා උවමනාවෙන් මේ මේ ඒ දේවල් බලන්න යන්න එපා. බොහොම සැහැල්ලුවෙන් හිතට ඕනේ නම් බලන්න දෙන්න. ඒක වරදක් හැබැයි බැලුවේ නැහැ කියලා දැන් තරවටු කරලා තදට අස්සට රිංගවන්න යන්න එපා. බොහොම කියන්නේ සැහැල්ලුවෙන් යන්න. එතකොට එයා අරමුණෙන් නිකන් මෑත් වෙන ගතියක් තේරෙනවා නම් ඒකට ඉඩ දෙන්න. හොඳයි. හොඳයි. තේරුම් සර්. තේරුම් සර්. හොඳයි. හොඳයි අපි ඊළඟ ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ. එක මා නිස්සරණ වනයේ භාවනා කිරීමට පැමිණි පළමු අවස්ථාව මෙයයි. ආනාපාන සති භාවනාව වැඩිීමේදී ආස්වාස ප්‍රස්වාසයට සතිය පිහිටවනවට වඩා ඉක්මනින් කයේ අංග මෙනෙහි කිරීමෙන් සතිමත් බවක් ඇතිවේ. හිස, මුහුණ, අත් දෙක, පපු පෙදෙස, උදරය දෙපා වශයෙන් කීපවරක් මෙනෙහි කොට නාසිකාග්‍රයට සිත පිහිටුවාගෙන ආස්වාස ප්‍රස්වාස දෙස බැලීම නිවරදිද? නිවරදි ක්‍රමය පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලමි. දෙක ඉන අපි එකකින් එකකට යමු. ඒකේ වරදක් නැහැ. කිසිම වරදක් නැහැ. ඒ කියන්නේ අපි පොඩ්ඩක් කය කය පුරා පොඩ්ඩක් හිත යොදවලා හිතේ තරාන්දමකින් නැවත වර්තමානයට ඇවිල්ලා ඊළඟට ආස්වාස ප්‍රසආසයට යොමු කරන එක ඒකේ වරදක් නැහැ. ඒක බොහොම හොඳයි. එතකොට කියන්නේ මේ සාමාන්‍යයෙන් මොකද අපි එකපාරටම ආනාපානට දැම්මොත් සමහරලාවට අර සූක්ෂම බව වැඩි නිසා හිත රඳව ගන්න අමාරුයි. ඉතින් අපිට හොඳට දැන් හිත මේ දැන් හිස අත කක් මේ পায় එහෙම දාන්නේ නැතුව Tamanට ඕනනම් පුළුවන් වදින තැන් වලට දාන්න. ස්පර්ශ වෙන ස්ථාන වලට දාන්නත් පුළුවන්. මොකද ඒවා හොඳට ප්‍රකටයි. දැන් උදාහරණයක් විදිහට අපි දැන් වාඩිලා ඉන්නකොට මේ ධනේස් දෙකයි මේ පාදයේ යට කොටසයි ඔන්න ස්පර්ශ වෙනවා. එතන එතන හොඳට නිකන් දැනෙන ගතියක් තියෙනවා. ඊළඟට මේ තට්ටම් ප්‍රදේශයේ මේ කොට්ටේ හොඳට වදිනවා. ඒ තැන හොඳට දැනෙනවා. ඊට කයේ බර පොඩ්ඩක් දැනෙනවා. දැන් අත් දෙක මෙහෙම තියන් ඉන්නවනම් මේ ඒ ස්පර්ශන තැන දැනෙනවා. ඉතින් මේ වගේ පොඩ්ඩක් ඒ හොඳට දැනෙන තැන්වලට පොඩ්ඩක් ඒ තැන්වල හිත මේ යෙදෙව්වට කිසිම වරදක් නැහැ. යොදවලා ඉවරලා ඊළඟට එක්කෝ පිම්බීම හැකිලිම වේවා. එහෙම නැත්නම් ආනාපානය වේවා. එතෙන්ට ගන්න. එතකොට තමන් හොඳට සතිය හොඳට තහවුරු කරගෙනම තමයි එතකොට වැඩේ පටන් ගන්න. එතකොට ආනාපානය කරගෙන යන්න ලොකු පහසුවක් වෙනවා. ඒ හින්දා කරලා තියෙන ක්‍රමේ මේ කිසිම වරදක් නැහැ. හොඳයි. සක්මන් භාවනාවේදී පාදවල යටිපතුලේ සතිය පිහිටවාගෙන පියවර 15ක් 20ක් පමණ යෑමට හැකිය. පතුලේ තදට දැනෙන තැන්ද මුලින්ම විලිඹුව වැදීමද පසුව ඇඟිලි දෙසට ක්‍රමයෙන් තද ගතිය දැනීමද හඳුනාගත හැක. පහසුවෙන් පියවර මාරු කිරීමද කළ හැක. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. හොඳයි වැඩේ අල්ලගෙන යනවා. ඔය වගේ කියන්නේ බැහැලා යන්න. කියන්නේ බැහැගෙන යන්න වැඩේට. එතකොට දන්නේම නැහැ සක්මන කරනවා. ඒ කියන්නේ දැන් Tamanට උනන්දුවක් තියෙන්න ඕනේ. දැන් මේකේ මේ මොකද්ද වෙන්නේ කියලා නිකන් බලන සලු ස්වභාවයක්. නිකන් ඔහේ අර යන්නම් වාලේ යන්න එපා. පොඩ්ඩක් දැන් මේ මුල් කාලෙදී උනන්දුවක් ඇති කරගන්න. දැන් මේ කොයි මේ පාදේ කොයි ප්‍රදේශෙද ස්පර්ශ වෙන්නේ? කොහොමද ස්පර්ශ වෙන්නේ? මට මේ වැලි වල තියෙන ස්වરૂපයන් දැනෙනවද? ඒ දැනෙද්දි මට මොන වගේද දැනෙන්නේ? ඊළඟට වේදනාවන් එහෙම දැනෙනවද? ස්පර්ශ වෙන ස්වභාවයන් දැනෙනවද? ඊළඟට මේ පාදයට වඩා අනිත් පාදයේ වෙනස්කම මොකද්ද? ඔය වගේ පුළුවන් තරම් ඒ වගේ පොඩ්ඩක් විස්තර දක්නාසුලුව වැඩේ දෙන්න උනන්දුයෙන් දෙන්න. එතකොට දන්නේම නෑ තමන් හොඳ හොඳට සිතුවිලි එන්නෙත් නෑ වෙන වෙන දේවල් එන්නෙත් නෑ තමන් හොඳට මේ වැඩ වැඩේ තුල සක්මන් භාවනාව තුල හොඳට නැඹුරු වෙලා සක්මන් භාවනාවට හොඳට යෙදින ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒකම ලොකු මේ උපක්‍රමයක් වෙනවා ඔය තියෙන ලොකු බාධාවන් වළක ගන්න. සාමාන්‍යයෙන් අලුතෙන් ආවහම අපිට හිත හුඟා පිට යනවා අරමුණු වෙනවා වෙන වෙන දේවල් මතක් වෙනවා. ඉතින් හරි අමාරුයි. නමුත් අපි මේ ලොකු උනන්දුවක් ඇති කරගෙන මේක හොයන්න ඕනේ කියලා ඒ පැත්තෙන් යනවා නම් විමර්ශනාවකින් යනවා නම් අන්න ඒක පාවිච්චි කරන්න පුළුවන් අපේ හිත මෙල්ල කරගන්න. ඒ හින්දා කරලා තියෙන විදිය හොඳයි. උනන්දුවෙන් කටයුතු කරන්න කියලා කියන්න පුළුවන්. හොඳයි. තෙරුවන් සරණයි. ගරුතර ස්වාමින් වහන්සේ ආදුනික යෝගිනියක් වන මම ආනාපාන සති භාවනාව පටන්ගෙන සතිය එම අරමුණේම තබාගෙන සිටීමට ආස්වාසය 1 1 යනුවෙන්ද ප්‍රස්වාසය 2 2 යනුවෙන්ද ගණන් කරමින් සිටියෙමි. ඒ අවස්ථාවේ කෙමෙන් කෙමෙන් ආශ්වාස ප්‍රස්වාස කිටි වේගෙන සියුම් වෙමින් ගොස් අවසානයේ ආශ්වාස රැල්ලක්වත් ප්‍රාශ්වාස රැල්ලක්වත් නොදෙනී ගියා. මේ ලෙස ටික වේලාවක් නොදෙනී පැවතුණා. මේ අවස්ථාවේ මා විසින් කළ යුත්තේ කුමක්දයි නොදැන සිටියෙහින් මම ආයාසයෙන් හුස්ම ගත්ෙමි. එය මා කළ වැරද්දක්ද? ස්වාමින් වහන්සේ මා විසින් ඒ මොහොතේ කළ යුතුය තිබුණේ කුමක්දයි පහදා දෙනමෙන් දෙපා නැමෙත ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට පතන බෝධියකින් උතුම් නිවන් සුව අවබෝධ වේවා. ඔව් කියන්න තියෙන ඉතින් වැරද්දක් තමයි. ඒ කියන්නේ අපි මෙතෙන්දි කිසිම අපේ මැදිහත් වීමකින් මුකුත් කරන්නේ නැහැ. නිකන් මතක තියාගන්න නිකන් මේ නීතියක් වශයෙන් මතක තියාගන්න අපි මෙතන ආනාපාන සතිය කරන්දී අපි මැදිහත් වෙලා අත දාලා මුකුත් කරන්නේ වෙන දේ දිහා බලන් හිටිය තරමට භවනාව වැඩෙනවා. ඒක තමයි නීතිය. එතකොට දැන් අනාසිකාග්‍රේ ප්‍රදේශයේ දැන් හිත තියාගෙන ඉන්නකොට දැන් ඔතන ආස්වාස ප්‍රසවාසය අපි හිතමු දැන් 1 2 1 2 1 2 කියලානේ දැන් කරලා තියෙන්නේ. වරදක් නැහැ. ඒකේ හොඳට හිත ගඟ වෙනවා නම් ඊට පස්සේ 1 2 කියන එක නොකියම කරන්න. ඒක නොකර يعني භාවිතා නොකර බලන ආස්වාසය හොඳට දැක බලා ගන්න පුළුවන්ද? දැන් හැබැයි අර ආස්වාසය තුනී වුණ ගමන් මේ පේන්නේ නැහැ කියලා අත්හැරලා දාන්න එපා. තාම තියෙනවා. තේරුම් ගන්න තාම මේ සතිය තියුණු මදි තාම අර තියෙන සියුම් ආස්වාසය අල්ලගන්න. තාම මගේ සතිය තව මට දියුණු කරන්න ඕනේ. තව මට තියුණු කරන්න ඕනේ, තීව්‍ර කරන්න ඕනේ. තීව්‍ර කරොත් අර සියුම් වෙච්ච ආනාපානය එහෙම නැත්නම් ආස්වාසය මට අල්ලගන්න පුළුවන්. ප්‍රාස්වාසයත් මට අල්ලගන්න පුළුවන්. ඒ කාරණාව තේරුම් අරගෙන තව ටිකක් උනන්දුවෙන් බලන්න නාසිකාග්‍රේ ප්‍රදේශයේම. ඒ දැන් Tamanට මුලින් වැටහුණානේ. ඒ වැටහෙච්ච ප්‍රදේශයේම මේ අවධානයෙන් ඉන්න. එතකොට ඒ අවධානයෙන් ඉන්න ඉන්න ඔන්න Tamanට තේරෙවි ආස්වාස ප්‍රාස්වාස කීපයක් හුස්ම රැලි කීපයක් මග හැරුණට නොතේරී ගියාට ඔන්න නැවතත් ඔන්න මතුවෙනවා. නැවතත් Tamanට තේරෙන්න ගන්න. ඔන්න බොහොම සියුම්ම කලින් තරම් ගොරෝසුවට නෙමෙයි. බොහොම සියුම් ඔන්න පටන් ගන්නවා. බොහොම සියුම් ඔන්න මැද හරියක් දැනෙනවා. අන්න අග හරියටත් යනවා. දැන් බලන්න මේකේ මුලුල්ලම දැක ගන්න. ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාසයේ කලින් අපි එක තැනක්නේ මාක් කරගෙන 1යි 2යි කියලා කිව්වේ. ඒ වෙනුවට දැන් බලන්න 1යි 2යි කියන එකත් මග අතහැරලා එහෙම කියන්නෙත් නැතුව නිකන් නිකන් අපි තුමු අඩිරුලක් කියලා. අඩිරුලක් වගේ නම් මේ ආස්වාසය. ඒ අඩිරුලේ ඔන්න මුල් මුල් කොටසත් අල්ලගන්න බලන්න ඕනේ. මුල් අඟල් හතර ඔන්න අල්ලගත්තා. ඊළඟට අඟල් හතරත් අල්ලගත්තා. මැද කොටසත් අල්ලගත්තා. ඊළඟට අඟල් හතරත් අල්ලගත්තා. ඔන්න වගේ මුළු ආස්වාසයේ දිගක් යම්සි තියෙනවා නම් ඒ දිගේ අපිට අහුවෙන්නේ මැද කොටසක් විතරයි මුලදී. සතිය මොකද තීව්‍ර නැහැ. තාම තියුණු නැහැ. එහෙනම් අපිට මැද රළු කොටසක් විතරයි අහුවෙන්නේ. එහෙනම් දැන් උත්සාහත් වෙන්න ඕනේ. බැරිද මට මේ රළු කොටස විතරක් නෙමෙයි. මට දැනට නොතේරිච්ච මේ මුල කෑල්ලත් අල්ලගන්න බැරිද කියලා මේ කෑල්ලත් අල්ලගන්නා සුළුව අල්ලගැනීමේ උවමනාවෙන් බොහොම උනන්දුවෙන් හිත තියාගෙන ඉන්න. දැන් ඔතන ওই අවස්ථාවේදී හිත පිට ගියොත් ඔන්න ආයෙත් මුලින් යන්න වෙනවා. මොකද දැන් මේ ඊටාම සූක්ෂම මට්ටමකින් අපි සුසර කරන්න යන්නේ. හිත ගාන්ට එතෙන්ට ලක් කරන්න යන්නේ. ඉතින් බොහොම අවධානයෙන් ඉන්න ඕනේ බොහොම සියුම් හරි අල්ල ගන්න. ඊළඟට ඒක අවසන් වුණාට පස්සේ ඔන්න ප්‍රාශ්වාසය එනවා. ප්‍රාශ්වාසයත් අර එක කෑල්ලකට දෙකයි කියනව වෙනුවට දැන් බලන්න කොහොමද මේ මුල ප්‍රාශ්වාසයේත් මුල කොටස කොහොමද සියුම් අල්ලගන්නේ? මැද කොටස කොහොමද අල්ලගන්නේ? ඊළඟ අග කොටසත් මුලින් අල්ලගන්නේ කොහොමද? ඔන්න මේ දෙක අතරත් ඔන්නම් හිටසක් තියෙනවනේ ඒකත් කොහොමද අල්ලගන්නේ කියලා තව ටිකක් සංවේදීව, තව ටිකක් උනන්දුවෙන්, උමනාවෙන් මේ කටයුත්තේ යෙදෙන්න. හැබැයි නොතේරුණා කියලා කිසිම දෙයක් කරන්න යන්න එපා. නොතේරුණා කියලා හයියෙන් උස්ම ගන්න ගියොත් සම්පූර්ණයෙන්ම වැරදි. ඒකයි තේරුම් ගන්න තියෙන්නේ. හොඳයි. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී මුල මැද අග සොයන ආකාරය පහදා දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ භවයේදීම නිවන් සාක්ෂාත් වේවා. මම හිතන්නේ ඒක නම් කියවුණා. තව කාට හරි අපහැදිලි නම් මට කියන්න. මං හිතනවා ඒක පැහැදිලි වෙන්න ඇති කියලා දැන්. කරපු මේ පැහැදිලි කිරීම වලින් මුලැමැදාග හොයනවා කියන්නේ ඉතින් දැන් අර විස්තර කරපු ආකාරයටමයි කාට හරි අපහැදිලි තැනක් තියෙනවද ඒකේ? හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නට යමු. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ උපදේශ පරිදි ශරීරය පුරා දැනෙන තද ගතිය කොටසින් කොටස බලා බලා සිටියෙමි. එක අවස්ථාවක තද ගති සියල්ලම නැති වී ගොස් ඇඟේ උණුසුම වැඩි වැඩි වෙවි දැනුනි. මම හොඳින් බලද්දී මට දැනුණා ඇඟෙන් වාෂ්ප පිට වෙනවා වගේ. මේ අතර නොනවති කෙලගිලින්නත් සිදු වුණා. අද මම හොඳින් සක්මන් කර වාඩි වී පෙර පරිදි බලද්දී මට මුහුණ පැහැදිලිව දැනුණා. මම එහි දැනුණ තද ගතිය හොඳින් බලා සිටිද්දී මුහුණ දිය වෙලා වගේ නැති වුණා. ඒත් මුහුණ පුරා පැතිරෙමින් තිබුණ තද ගතිය ඉතිරි වෙලා තිබුණා. ටිකකින් ඒ තද ගතියත් නැති වෙලා ගියා. මගේ ඇඟට ලොකු සහනයක් වගේ දැනුණා. දැන් මෙනෙහි කරද්දී මුලදී දැනුණ ගල් තද ගතිය නැහැ. ඇති නැති ගානට දැනෙනවා. ස්වාමින් වහන්සේ වැරදි ඇතනම් පහදලා දෙන්න. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. කිසිම වැරද්දක් නැහැ. වැඩේ හොඳට කෙරෙනවා. Taman තේරුම් ගන්න තියෙන්නේ අර කිසිම දැන් මෙන්න මෙන්න මේකය මට ඕමනා කියලා රුචිකත්වයක් දාන්න යන්න එපා. රුචි අරුචිකම් පොඩ්ඩක් අයින් කළා. එන දේ පිළිගන්නයි තියෙන්නේ. දැන් අපිට දැනෙන තද ගතිය නම් ඒක මොකද්ද තද ගතියට වෙන්නේ කියලා බලනවා. ඊළඟට දන්නේම නැහැ Tamanගේ කිසිම පාලනයකින් තොර ඔන්න වෙන පැත්තකට මාරු වෙලා. ඔන්න රස්නේ ගතියකට මාරු වෙලා. ඉතින් ඒක දිහා බලනවා. ඒක අවසන් වුණාම ඔන්න ආයි වෙන තත්ත්වයකට මාරු වෙලා. කිසිම වරදක් නැහැ. ඒක දිහා බලනවා. බුදුරජාන් වහන්සේත් කියනවා දැන් කය පිහිටලා තියෙන විදිහටමයි ආයි වෙනස්කමක් ඉරියව්වේ පව වෙනස්කමක් කරන්න නැතුව අපිට මේක කරන්න පුළුවන් නම් අන්න ඒ තරමට හොඳයි. දැන් අපි ඉරියව්ව වෙනස් කරනවා කියන්නේ ආයි පොඩ්ඩක් සකස් කරගත්තා වෙනවා. අනිත් එක කියන්නේ ඉරියව්ව වෙනස් කිරීමෙන් තමයි අපි මේ දුක සංගව ගන්නෙ. දුක මගහරව ගන්නෙ. ඉතින් පොඩ්ඩක් ඉතින් අපිට පුළුවන් නම් මේ ඉරියව්ව ඒ විදිහටම පවත්වන්න එක එක වේදනාවන් ඉතින් ඒ ඒ ස්වරූපයෙන් එන්න ගන්නවා. දැන් අපි වේදනාවෙන් නම් ඉගෙන ගන්න. එතකොට පොඩ්ඩක් එන්න දීලා තමයි ඉගෙන ගන්න තියෙන්නේ. මොකද ශේස්ත්‍රය ඇවිල්ලා වේදනාව. දැන් මෙතෙන්ද නම් වේදනාව නෙමෙයි ධාතුන්ගේ ලක්ෂණ වලින් යන්නේ. කිසිම වරදක් එන දේ බාර අරගෙන දැන් මේ ඇත්තටම හොඳින් ඉගෙන ගන්න ස්වරූපයෙන් යනවා. ඒ දැනෙද්දිත් හොඳට සියුම්ව බලන්න. තව බොහොම කරගෙන කරගෙන යනකොට Tamanට තේරෙයි කලින් කලින් නොදැනුණු දේවල් තේරෙවි. ඒ කියන්නේ කලින් තේරෙන්නේ මේ වෙලාවෙත් ටිකක් ගොරෝසු ප්‍රදේශයක්. නිකන් එක එක රොත්තක් වගේ. එක සමූහයක් එහෙම නැත්නම් එක කුට්ටියක් වගේ. එක gediyak වගේ. නමුත් ඒකකයක් වගේ. නමුත් ටික ටික ටික ටික හොඳට බලන්න බලන්න බලන්න මේවත් නිකන් කැඩලා තියෙනවද බිඳිලා තියෙනවද ගොනුවක් වශයෙන් රාශියක් වශයෙන් තියෙනවද කියලා පොඩ්ඩක් පොඩ්ඩක් පොඩ්ඩක් තේරෙන්න ගනිවි. ඒ නිසා තව ටිකක් උනන්දුවෙන් සැහැල්ලුවෙන් කරගෙන යන්නයි තියෙන්නේ. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා භාවනා විෂයට අතිශය ආධුනික වෙමි. ආනාපාන සති භාවනාව හුස්ම රැල්ල වදින ස්ථානය පිළිබඳව සිත යොමු කළ විට හුස්ම ආයාස කර වීම සිදුවේ. මෙය වළක්වා ගැනීමට කුමක් කළ යුතුද? ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මුලදී පොඩ්ඩක් ඕක හිටිනවා ගණන් ගන්න තු යන්නයි තියෙන්නේ. ඒ කියන්නේ මුලදී අපි දැන් උනන්දුවෙන් මේක යෙදෙනකොට ඉතින් අපි දන්නේම නැතුව උනන්දුව වැඩිකම නිසා ඔන්න ටිකක් හයියෙන් හුස්ම ගන්නවා. ආයාස කර වෙනවා. හැබැයි ටික ටික ටික ඕක කරගෙන කරගෙන යනකොට Tamanට තේරෙනවා මේක හරි කරදරකාරී. මේක මෙහෙම ආයාස කර වීම මට වෙහසක්. කියලා Tamanට පොඩ්ඩක් මේ පදම අහුවෙනවා. මොකද උනන්දුවෙන් දැන් කරනවානේ උනන්දුවෙන් කරනකොට දැන් අල්ල ගන්න හදනවා. දැන් තාම තේරෙන්නේ නැහැ මේක මේ මේ හැමෝටම තේරෙනවා කියන මට තාම තේරුන්නේ නැහැ කියලා ඉතින් පොඩ්ඩක් හිතත් විපිරිසර වෙනවා. ඉතින් මේ චෝදනාත් කරනවා. ඉතින් හරි කරදරයි. දැන් මේ මේ අනිත් විෂයන් නම් දන්නවා මේ භාවනා විෂයනේ දන්නේ නැත්තේ. ඉතින් කියලා ඉතින් ඔන්න චෝදනා එනවා. ඉතින් ඒ නිසා මේ දැන් මේ විෂයත් අල්ල ගන්න යන්නේ කියලා ඔන්න ඉතින් දඟලනවා. ඉතින් එතකොට ඔන්න දන්නේම නැතුව මේ ආයාස කර වෙනවා. ඉතින් හැබැයි මේක කලබලේ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඉතින් මේක මේ විදිහට මේ මේ මේ මට්ටු වෙලාම ඕනේ තේරුම් ගන්න. ඉතින් හින්දා පොඩ්ඩක් මට්ටු වෙන්නයි දෙන්නේ ගණන් ගන්න එපා. මේ ටික ටික ඔහම යනකොට තමන්ම තේරුම් ගන්නවා මොකද්ද මේ කරන්නේ. මොකද්ද කොයි මට්ටමේද මම වීරය යදන්න ඕනේ. ඒක අර මේ විදිහට වැරද්දි වැරද්දි තේරෙනකොට හරි රසවත්. නැත්නම් එක පාට මේක ටක් ගාලා අහුනොත් ඒකෙත් නිකන් මේ මේකේ තියෙන මේ වටනකම තේරෙන්නේ නැහැ. දැන් පොඩ්ඩක් ඔන්න වරදිනවා සමහරලාට ඉතින් හයියෙන් හුස්ම ගන්න ගිහිල්ලා වරද්ද ගන්නවා සමහරලාට නිින්ද යනවා ඉතින් ඔය වගේ විවිධාකාර අකරතැබ්බ අකරතැබ්බ වෙනවා හැබැයි පස්සේ පස්සේ Taman තේරුම් ගන්න මොන මට්ටමේද මම සතිය මේ වීරය පවත්වන්න ඕනේ කොයි මට්ටමෙන්ද මම කොතනද මම අවධානය තියන් ඉන්න ඕනේ කොහොමද මම නිින්ද යන්නේ නැතුව මේ වැඩේ කරන්නේ ඊළඟට මේ වගේ අර මුලින් එන ඒ කරදර ආශිර්වාදයක් කරගන්න. මේ මේ ශේෂ්ත්‍රය ඉගෙන ගනිමින් යනකොට හරි රසවත්. උනන්දුයෙන් එතකොට යෙදෙනකොට මේ ඒකෙත් සෑහෙන යමක් ඉගෙන ගන්න තියෙනවා. මේ වරදින වාරයක් පාසා තමයි අපි තුල එක්තරා අන්දමකින් නිකම් පන්නරයක් අර අටලෝ දහමට මුහුණ දෙන ගතියක් ඇති වෙන්නේ. මොකද අපි මේ තනිකරම පෞද්ගලිකව යන ගමනක්. තනිකරම ආධ්‍යාත්මිකව යන ගමනක්. මෙතෙන්දී ලැබෙන අත්දැකීම් වලින් එන පන්නරය අනිත් බාහිර කටයුතු වලින් එන පන්නරයට වඩා හරි ශක්තිමත්. මොකද මේ තමන් යන්නේ. තමන් අවධානයෙන් අවංකව ඍජුව තමන් තමත් තමානුත් එක්ක යන ගමනක්. ඒ නිසා ඔය මුලින් එන කරදර එච්චර මේ මේ හිරිහැරයට ගන්න එපා. මේ උනන්දුවෙන් කරගෙන යන්නයි තියෙන්නේ. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා දෙවැනි වරට පැමිණි යෝගිනියෙක් මී. මා ආනාපාන සති භාවනාව කරමි. හුස්ම ඉහළ පහළ යෙහෙලීමේදී හුස්ම රැල්ල තුනී වී යන බවක් දැනේ. එහෙත් සමහර අවස්ථාවලදී හුස්ම රැල්ල එක්තැනක හිර වී ඇති බවක් දැනේ. ඉන්පසු හුස්ම නොගන්නාසේ දැනේ. එම අවස්ථාවේ ඇස් ඉදිරියේ සුදු පාට ආලෝකයක්ද ඇත. එම හුස්ම එන තැන පවතින බව හැඟෙන්නේ කුමක් නිසාදයි පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. මොකද අන්තිම අන්තිම වාක්‍යය නේද පොඩ්ඩක් කියන්න. හුස්ම එන තැන. ඇස් ඉදිරියේ සුදු පාට ආලෝකයක්ද ඇත. එම හුස්ම එන තැන පවතින කම බව හැඟෙන්නේ කුමක් නිසාදයි පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. කොහොමද කියන්න තියෙන්නේ දැනට ඔය මොකක්වත් ගැන يعني ආලෝක ස්වභාවයෙන් ගැන කිසිම අවධානයක් යොමු කරන්න එපා. දැනට හුස්මත් එක්කම යන්න. දැනට අපි මෙතෙක් කරපු භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි ওই ආලෝක ස්වභාවයක් ඇවිල්ලා තියෙන්නේ. ඒකේ වරදක් නැහැ. දැනට මේ තා කරපු විදිහටම වෙනසක් නොකර කරගෙන යන්නයි තියෙන්නේ. ආලෝකය දිහා බලන්න ගියොත් ඔන්න භාවනාව කඩාකප්පල් වෙනවා. ඒ නිසා ඒක දිහා බලන්න යන්න එපා. අවධානය තමන්ගේ නාසිකාග්‍ර ප්‍රදේශයේ තියාගන්න. තියාගෙන ආස්වාසේ මුලුල්ලම දකින්න උත්සාහවත් වෙන්න. කොහොමද අර කලින් විස්තර කරා වගේ කොහොමද මේක සිහුම්ම හටගන්නේ වෙනස් වෙන්නේ කොහොමද නැති වෙලා යන්නේ කොහොමද මේ ආස්වාසයයි ප්‍රාස්වාසය අතර මොකද්ද තියෙන්නේ ඊළඟට ප්‍රාස්වාසය කොහොමද පටන් ගන්නෙ වෙනස් වෙන්නේ කොහොමද නැති වෙලා යන්නේ කොහොමද මේ විදිහට මුළු චක්‍රයේම හොඳට බැහැගෙන හොඳ ඒකට බැසගෙන මේ දේ කරන්න දැනට වෙනත් අතුරු මේ ප්‍රතිඵල ගැන හොයන්න යන්න එපා. හොඳයි. මොන හරි මේ උත්තරවල තව මොන හරි දැනගන්න ඕන නම් කියන්න නැත්නම් අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස මම මාස කිහිපයක සිට මූල කර්මස්ථානීය ලෙස ආනාපාන සතිය වැඩිමි. එහෙත් මේ වන විට ආනාපාන සතියට වඩා ප්‍රකටව පිම්බීම හැකිලිම දැනේ. ඊයේ දිනේ සිට ඒ සඳහා හුරු වීමට වෑයම් කරමි. මෙම කර්මස්ථානීය දිනු කර ගැනීමට ක්‍රියා කළ යුතු ආකාරය මනවින් දැන ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙස් ප්‍රාර්ථනා කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයක්. ඉතින් මේ මේ හොඳ එක්කෙනෙක් තියන වෙන එක්කෙනෙක් හොයන එක තමයි ප්‍රශ්නේ. මේ ඉතින් ගිහිලා තියෙන එක හොඳයි. ඒ හින්දා ආයි වෙනස් කරන්න අවශ්‍ය නැහැ. මොකද ආනාපාන සතියෙන් Tamanට අහු වුණා නම් සෑහෙන කාලයක් ඒක යෙදුණා නම් ඒකෙන් අපි දිනු කරගත්ත මට්ටමක් තියෙනවානේ දැන් Tamanට තේරලා තියෙනවානේ කාගෙත් දන්නේ නැහැ ප්‍රශ්නේ නේ. තම කියන්නේ තේරුන්නේ නැද්ද? ආනාපාන සතිය හරියේ නැති හින්දාද මාරු කරන්න හිතුනේ නැත්නම් අරකට දැනගන්න ඕනේ කියලා හිතුනේ හින්දාද මොකද දන්නේ නේද හේතුව දැන් මං එක එක කියපු හින්දා එන්නෙත් නැද්ද දන්නේ හොඳයි කියන්නකෝ බලන්න <laughs> ආ දැනෙන නිසා මේ මේක يعني ආස්වාද ප්‍රසවාස දැනෙන්නෙම නැද්ද දැන් ඔව් ඊට වඩා අරක ප්‍රකටයි හැබැයි දැන් ආනාපාන සතියේ යෙදුනද මීට කලින් කොච්චර කාලයක් යෙදিলা තියෙනවද මාස පහක් විතර ආනාපාන සතියෙම කරලා තියෙනවා. ඒ කියන්නේ මුලදී හොඳට දැනුණද? වෙනස් වෙමින් දැනෙනවා. ඒ කියන්නේ හොඳට දැනුනේම නැහැ. ඒ කියන්නේ හොඳට අපිටම එක ළඟ තියෙන හොස්පිටාලි 10ක් 20ක් හොඳට හොඳට බලා ගන්න තරම් ශක්තිය තිබුණ නැද්ද? එහෙම තිබුණෙම නැහැ. උත්සාහ කළා හැබැයි. උත්සාහ කළා මේ සාර්ථකුනේ නැහැ. එහෙනම් කමන්නේ. එහෙමනම් පිම්බීම හැකිලීමට යොදන්න පුළුවන්. පිම්බීම හැකිලීමෙදිත් يعني ඔය කර්මස්ථානෙදිත් ඒ වගේම මේ රටාවක් තියෙන්නේ. අපේ අවධානය දැන් ආනාපාන සතියේදී නාසිකාග්‍රේ ප්‍රදේශයේ මේ හරියේ පවත්වනවා මේ ප්‍රදේශයේ පවත්වනවා දැන් පිම්බීම හැකිලිම භාවනාව කරද්දී මේ උදර ප්‍රදේශයේ මෙන්න මේ හරියේ වගේ උදර පටල තමයි එතකොට මේ ඉස්සරහට එන්නේ එතකොට මේ හරියේ තමයි අවධානය තියන්න ඕනේ එතකොට මේ හරිය අවධානය තියාගෙන ඉන්නකොට හුස්ම ගන්නවත් එක්ක මේ උදර පටල ඉස්සරහට නෙරාගෙන එනවා. ඒ නෙරාගෙන එනකොට දැනෙන කියන්නේ Tamanට හොඳට දැනෙනවා නම් මේ පිම්බෙනවා කියලා මෙනෙහි කරනවද? මෙනෙහි කරනවද? මෙනෙහි කරනවද මෙනෙහි කිරීමකින් තොරවම මේක ගැන දැනුවත් වෙලාද කරන්නේ? මෙනෙහි කරනවා. අකමන්නේ. දැනට මෙනෙහි කරාට වරදක් නැහැ. පිම්බෙනකොට පිම්බෙනවා කියලා හොන්න මෙනෙහි කරනවා. හැකිලෙනකොට හැකිලෙනවා කියලා මෙනෙහි කරනවා. ওই විදිහට කරගෙන ගිහිල්ලා Tamanට හිත ටිකක් මෙල්ල වුණ බව තේරෙනවා නම් හිතුවිලි හර මෙහෙත් එනවද නැත්නම් මේ දේ බාධාවකින් තොරව කරගෙන යන්න පුළුවන්ද? ඇහෙන්නේ නැහැ. පොඩ්ඩක් මෙතනට ආවනම් හරියි. පොඩ්ඩක් කියන්නකෝ මේ කියන්නේ සිතුවිලි එනවද නැත්නම් සිතුවිලි වලින් තොරව මේකට හොඳට අවධානය දීගෙන කරගෙන යන්න පුළුවන්ද? කඩින් කඩ සිතුවිලිත් එනවා සමිනහස. බාධාවක් නැහැ, වැඩේ කරගෙන යන්න පුළුවන්. එහෙමනම් තව ටිකක් මෙනෙහි කිරීම තව ටික කාලයක් කළා <clears throat> වාර කිහිපයක් කළා ඊට පස්සේ බලන්න මෙනෙහි කිරීමකින් තොරව දැන් මේ ක්‍රියාවලිය ගැන දැනුවත් වෙන්න පුළුවන්ද? පිම්බීමේ දැන් Tamanට පිම්බීමක් කියලා තේරුම් ගත්තේ කොහොමද? තදවීමක් එක්ක පිරුණු ගතියක් වගේ දැනෙනවා. දැනෙනවා. හරි. අන්න ඒ ගතිය ඉතින් දැනගැනීම විතරක් කරන්න. එතෙන්දී පිම්බෙනවා කියලා කියන්න යන්න එපා. හිත හිතට වැඩක් දෙන්න එපා. දැන් හිතට තියෙන වැඩේ, يعني හිත හිත කියවන්න භාවිතා කරන්න එපා. ඒ වෙනුවට දැන් මේ අර තද තද පිරුණු ගතියක් දැනෙනවනේ. අන්නේ ඒ ගතිය තුල ඒ දැනීම තුල හිත පවත්තන්න. ඊළඟට ඔන්න ඒක මාරු වෙලා ඔන්න නිකන් ලිහිල් වෙච්ච ගතියක් දැනෙනවා. ඒ ලිහිල් වෙච්ච ගතිය තුල හිත පවත්තන්න. ඔච්චරයි තියෙන්නේ. වෙන මුකුත් අවශ්‍ය නැහැ. ඔය දේ තුල හොඳට ඔන්න මේ තද ගතිය තුල ඒක කොහොමද පටන් ගන්නෙ වෙනස් වෙන්නේ කොහොමද නැති වෙලා යන්නේ කොහොමද ඒකේ වෙනස්කම් ඇති වෙන්නේ කොහොමද ඔය ඔක්කොම නිකන් හොයන්න යන්න පොඩ්ඩක්. හොයනාසුලුව බලන්න. ඊට ආයේ ඔන්න හැකිලෙන්න ගනිද්දි රිහිල් වෙන්නේ කොහොමද වෙනස් වෙන්නේ කොහොමද ඒක නිකන් සොයනාසුළු බලන් ඉන්න. දැන් අවධානය තියෙන තැන විතරයි වෙනස තියෙන්නේ. වෙන වෙන විශේෂයක් නැහැ. හොඳයි. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නට යමු. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංකයේ භාවනාවේදී පිම්බීම හැකිලිම යෙදෙන විට වේදනාවක් ඇති වුණත් ඒ වෙලාවේ ඇතිවන පිම්බීම හැකිලිම සිහිය පිම්බීම හැකිලිමේම සිහිය පැවැත්වේ. වේදනාව තදට දැනුණත් හිත වේදනාවට යොමු කිරීමට වඩා දැනෙන දේ තුල සිත පිහිටවීම බලා ඉඳීම සිදු කළමි. මේ පිළිබඳ දැන ගැනීමට කැමැතියි. තෙරුවන් සරණයි. ඔව් කොහොමත් මුල් අවස්ථාවේදී වේදනාවට හිත යොදන්න එපා. දැන් <clears throat> පිම්බීම හැකිලිම වේවා ආනාපාන සතිය වේවා මූල කර්මස්ථානයේ තමයි අපි ප්‍රමුඛත්වය දෙන්න ඕනේ මූලිකත්වය දෙන්න ඕනේ එතකොට අපි හිතමු පිම්බීම හැකිලිම දැන් මෙතන අහලා තියෙන හින්දා ඒකේ ඒ කටයුත්තේ යෙදෙමින් ඉන්නකොට අපි හිතමු වේදනාවක් දැනෙනවා කියලා වෙන තැනක ඒකට පොඩ්ඩක් අවධානය යොමු නොකර බලන්න තව දුරටත් මේක ඔස්සේම යන්න බැරිද මේ තව පිම්බීමක් තව හැකිලීමක් තව පිම්බීමක් තව හැකිලීමක් තව මට බලා ගන්න බැරිද මේ මෙච්චර වේදනාවක් තියෙද්දිත් කියලා පොඩ්ඩක් උත්සාහවත් වෙන්න. තව තව දුරටත් මේ මූල කර්මස්ථානෙම යන්න බැරිද කියලා උත්සාහවත් වෙන්න. අපි හිතමු මේ මේකට ඉන්න බැරි තරමට ලুকু දැන් වේදනාව එනවා මේ මතුවෙලා කොහොමත් නිවස ගන්න බැරි තරමට. එහෙම එනවා නම් විතරක් මේ බලන්න ඉරියව්ව වගේ වෙනස් කළා මේ වේදනාව ජය ගන්න පුළුවන්ද කියලා తాවකාලිකව. මොකද මෙතෙන්දි තාම අපි වේදනාව බලන්න යන්න ශක්තිමත් නැහැ. ඒ නිසා ඉරියව් මාරු කිරීමකින් පොඩ්ඩක් හරි බැරි ගැහිමකින් සකස් ඉරියව සකස් කර ගැනීමකින් පුළුවන් නම් වේදනාව දැනට මැඩපවත්ව ගන්න අයින් කරගන්න එහෙම කරලා කරාට වර්ධන්නේ එහෙම අර ඉරියව මාරු කරද්දී හැබැයි අර හදාගෙන ඇවිල්ලා තිබිච්ච එකඟ බව කඩා ගන්න නැතුව ඒ දේ කරන්න තමන් උත්සාහවත් වෙන්න ඕනේ. ඒක උපක්‍රමයක් තමයි දැන් අපි අවධානයේ මේ පිම්බීම හැකිරීමට නම් තිබුණේ. එතනම අවධානය තියාගෙන අර ඉරියව්ව මාරු කිරීම නිකන් පසුබිමින් කරන කටයුත්තක් වගේ ඒකට ලොකු අවධානයක් නොදී පැත්තකින් ඒක හිමීට කරලා දාන්න. එයාට එයා පැත්තේ අවධානය යොමු කරන්න එපා. අවධානය තවදුරටත් පිම්බීම හැකිලීමම පවත්වමින් අරක අනුක්‍රියාවක් වශයෙන් නිකන් පොඩි ක්‍රියාවක් වශයෙන් අනිත් අර ඉරියව් මාරු කරන එක කරලා දාන්න. එතකොට අපේ මේ වැඩේට ලොකු බාධාවක් උනේ නැහැ ওই ඉරියව්ව මාරු කිරීම හරහා. පස්සේ ඉතින් අපිට පුළුවන් හොඳට මේ සතිය දියුණුවාට පස්සේ හිමීට වේදනාවට මාරු වෙන්නත් පුළුවන්. දැනට මේ මේ විදිහට මූල කර්මස්ථානයේ මුල් තැන දීලා යන්නයි තියෙන්නේ. හොඳයි. ගරුතර ස්වාමින් වහන්සේ මා වසර 3ක පමණ කාලයක සිට භාවනා කරන අයෙක්මි. මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලීමයි. පර්යංක භාවනාවේදී මම දැන් මෙතන යනුවෙන් පටන්ගෙන හුස්ම ගැනීමේදී ඉබේ දැනෙන උදරයේ පිම්බීමත් හුස්ම හෙලීමේදී උදරයේ හැකිලීමත් දෙස බලා සිටීමේ. පය කාලක් පමණ යන විට පිම්බීම හා හැකිලීම නැති වී සංසිඳන බව දැනුනි. ඉන්පසුව ශරීරය සැහැල්ලි වී යයි. ඉන්පසුව පාද බිම ගැටෙන තනක් වෙත සිත රැගෙන ගොස් බලා සිටින විට වර එක එක් පාදයක් දිගේ විදුලිය දුවමින් ශාරීරිය දිගේ උඩට ගොස් නැති වී ගියේය. පසුව එම තද එම පාද ගැටීමද නොදැනි සිත තැන්පත් වන බව දැනිනි. ඒ අතර දෙවරක් පමණ සිතවිලි ගලා ආ නමුත් ඒවා දෙස බලා මගේ නොවේ යයි සිතා බැහැර කළෙමි. ඉන්පසු පයක් පමණ වේලාවක් සිත තැන්පත්ව අරමුණද නැතුව ශරීරයේ තිබෙන බවද නොදැනි සැහැල්ලුවෙන් සිටිය හැකිය. මෙසේ දිගටම භාවනා කිරීම පුහුණු කිරීම හරිද යන්න පහදා දෙන්න. පාදයක් පාදයේ ආබාධයක් හේතුවෙන් සක්මන් භාවනාව කළ නොහැකිය. එවිට ඇඳේ දිගා වී පරයන්කයේ මෙන්ම පිම්බීම හැකිලිම නිරීක්ෂණය කළ විට ඒද නැති වී සංසිඳී යනු දුටිමි. අසනීප හා මහන්සි වූ අවස්ථාවලදී නිදාගෙන මෙසේ භාවනා කිරීම සුදුසුද යන්න පහදා දෙන්න. තවද සිරුරේ යම් තැනක කැසීමක් වේදනාවක් ඇති වූ විට සතියෙන් එමෙතෙන් පිරිමැදීම ආදිය කිරීම සුදුසු දෙයන්නත් පහදා දෙන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. වර්ධන්නේ නැහැ හැබැයි අර මේ ඇතරම ඔය නිදාගෙන ඉන්න ඉරියව්වත් භවනාවට හිතාම සුදුසුයි. හැබැයි අර නිින්ද යන එක තමයි ප්‍රශ්නේ. ඉතින් නිින්ද යන්න නොදී වැඩේ කරන්න පුළුවන් නම් අවදිමත් භාවයෙන් වැඩේ කරන්න පුළුවන් නම් හොඳයි. තමන්ට දැන් අර සක්මන් භාවනාවේ යෙදෙන්න බැරි නිසා ඒකේ අඩුපාඩුව මකා ගන්න බලන්න පුළුවන් නම් එදිනෙදා කටයුතු අනිත් කටයුතු හැම හේකම පුළුවන් තරම් සතිය පවත්තන්න. මොකද සක්මන් භාවනාවෙන් ලොකු පන්නරයක් එනවා. ඒක අහිමි ටිකක් පාඩුවක්. නිසා බලන්න අනිත් අනිත් කටයුතු වලදී තමන් කොහොමද දැන් අපිටම මම දන්නේ වෙන අපිටම පොල් ගන්නවා කියලා. දැන් පොල් ගන්නකොට බලන්න කොහොමද Tamanගේ අතට ඒ පොල් බෑයේ තද ගතියක් දැනෙනවද නැත්නම් ඒ එක එක වාරයක් පාසා කොහොමද මේකේ ශක්තියක් යොදන්නේ කොහොමද ඉතින් මේ දැන් ඒකත් එතනක් තියෙනවනේ යම් මේ චලනයක් තියෙනවනේ එතනත් අපි මේ චේතනාපූර්වකව කරන දෙයක් තියෙනවා ඉතින් එතෙන්දී කොහොමද මේ අතට අතට ඒ තද ගතියක් දැනෙන්නේ කොහොමද ඊළඟට මුලදී ඔන්න තද ගතියක් දැනෙනවද නැත්නම් අගදී දැනෙනවද ඊළඟට ඔන්න බුරුල් වීමක් වෙලා යනවාද ඊළඟට ආයි ඔන්න ආයි ගන්නවද ආයි වෙනස් වෙනවද ආයි දැනෙනවද ඉතින් මේ වගේ අර මම මේ උදාහරණයක් විතරයි කිව්වේ තමන් ඒ අනුව තේරුම් ගන්න තමන් කරන අනිත් කටයුතු වලදීත් මේ මේ විස්තර ටිකක් බලනාසුලුව මේ මේවා පොඩ්ඩක් හොඳට නිරීක්ෂණය කළා මේවා තියෙන තොරතුරු ගන්නාසුලුව මේ වැඩේ යෙදෙනවා නම් අර සතිය තියුණු කරගන්න පුළුවන්. මොකද සතිය තියුණු වෙන්නේ නැතුව අපිට මේ ඉස්සරහට යන්න බෑ. දැන් සතිය තියුණු නැත්තම් අපි ඉඳගෙන කරන භාවනාවේදී නිදාගෙන කරන භාවනාවේදී හුඟක් වෙලාවට සමාධි පැත්ත ඉස්සරහට ඇවිල්ලා සතිය යටපත් වෙනවා. එතකොට අපි මුන්නේ මොනවාද මොකද්ද උනේ කියලා දන්නේ නැහැ. මොකද්ද ඔහෙටද ගියා දන්නේ නැහැ. ඔන්න ආවට පස්සේ තමයි දන්නේ. ඒ කියන්නේ සතිය මදි. ඉතින් ඒ හින්දා මේ සතිය පුළුවන් තරම් තියුණු කරගන්න අපි උපක්‍රම යොදන්න වෙනවා. වෙන වෙන හැම දෙයකදීම කියන්නේ සමාධියකට ගියත් මේ යන විදිහ එන විදිහ එතන ඉන්න විදිහ ආයි එන විදිහ මේ හැම දෙයක්ම දැනගන්නේ සතියෙන්. තේරුම් ගන්න තියෙන එකයි. සතියට තමයි මූලිකත්වය දෙන්න ඕනේ. සතිය තමයි ප්‍රමුඛත්වය තියෙන්නේ. සමාධිය තියෙන්නේ ඊට පස්සෙන්, ඊට යටින්. ඒ ඒ කාරණේ තේරුම් අරගෙන තමන් උත්සාහවත් වෙන්න දැන් සක්මනේදී කරගන්න බැරි නිසා මේ වැඩේ අනිකුත් කටයුතු වලදී තමන්ගේ දෙන අනිකුත් කටයුතු වලදී හරි මේ වැඩේ කරගන්න උත්සාහවත් වෙන්නයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස මගේ භාවනා අරමුණ ආනාපාන සතියයි කලක සිට භාවනාව කරගෙන යමි හුස්ම රැල්ල ආස්වාස ප්‍රස්වාසය ලෙස මෙනෙහි කරමි හුස්ම රැල්ලේ දිග කෙටි උණුසුම් සිසිල ගොරෝසු සියුම් බව කම්පන චංචල බව දැනේ හුස්ම රැල්ල ක්‍රමයෙන් සියුම් වෙයි නොදණීයයි අනතුරුව ශරීරයේ තදගති වේදනා වරින් වර ඇතිවේ ආනාපානයද වරින් වර මතුවේ. සමහර විට හුස්ම නොදැනීම පැයක් පමණ පවතී. එහෙත් පසුගිය දිනවල gederදී උදේ පාන්දර අලුයම 4ට පමණ නැගිට නැගිටීමට කොහෙත්ම අපහසුය. ඔර්ලෝසුව වැදුනද ගාණක් නැත. තද නිදිමත ගතියකින් පෙළේ. මේ දිනවල නම් නැගිටීමට පුළුවන්. මෙසේ තද නිදිමත ගතියක් ඇතිවීම හිතට බරක්ව පවතී. ස්වාමින් වහන්සේ යම් පිළිතුරක් වේ නම් පැහැදිලි කර දෙන්න. තෙරුවන් සරණයි. සක්මන් භාවනාව ගැන මුකුත් ලියලා නැහනේ. හොඳ ඒක කරනවාද කියලා පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? කාගෙද දන්නේ? හොඳයි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මම සක්මන් භාවනා හොඳට කරනවා. ඒ ඒකෙදි එහෙම නිදිමත ගතියක් එන්නේ නැද්ද? ඒකෙදි මුකුත්ම නැහැ. මුකුත්ම නැහැ. ස්වාමීන් වහන්සේ හොඳට කරන්න පුළුවන්. හොඳට කරන්න පුළුවන්. එතකොට ඒකේ ඒකේ නිකන් දැනට යන්නේ කොයි හරියද කියලා නිකන් මොන වගේද දැනෙන්නේ කියලා මට පොඩ්ඩක් කියන්න. ස්වාමීන් වහන්සේ මේ පාදවලට දැනෙන තද ගති බුරුල් ගති ඒව ඇද ඉන්නේ තා. ඒව දැනෙනවා. බර පැතිරී යන ආකාරය, පාද ස්පර්ශ වන ආකාරය, විලුඹෙන්දලා ඇඟිලි දක්වා ඒ වගේ ඒ ඒ ලක්ෂණ මට පේනවා. ඊගාවට බර සැහැල්ලු, ඒ කියන්නේ පාද උස්සනකොට සැහැල්ලු බව, ඊගාවට උණුසුම් සිසිල් ගති. හොඳයි. ඒවත් දැනෙනවා ස්වාමීන් වහන්සේ. හොඳයි. එතකොට දැන් පරයන්ක භාවනාවේ ආනාපාන සතියේ කොයි හරියටද යන්නේ? ඒ කියන්නේ මේ දෙකයි වෙනස තේරුම් නැති තේරෙන්නේ නැති මට්ටමටම යනවා. එහෙමද? එහෙම ඒක හැම වෙලාවටම යන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. වරින් වර යනවා. වරින් වර යනවා. ඒතර ගියාට පස්සේ මොකද කරන්නේ? මම ඒ ගැන සතියෙම බලන් ඉන්නවා. නින්ද යන්නේ නින්ද යන්නේ නැහැ. එතකොට ඒ නොදැනී ගියාම හිතට තියෙන අරමුණ මොකද්ද? ඒ වෙලාවට මට අරමුණක් දැනෙන්නේ නැහැ. අරමුණක් දැනෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. එතකොට මේ නිින්ද යන්නේ නැතුව හිතේ අරමුණකින් තොරව ඉන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. එහෙමනම් ඒක කිසි වරදක් නැහැ. ඔතන ඉන්න ගමන් පොඩ්ඩක් දැන් අර දැන් අපි තුමු මෙහෙම. දැන් ඔය අරමුණු නොදී එන්න එහෙම නැත්නම් ඔය මට්ටමට එන්න තාම විටින් විටන එන්නේ. එහෙමයි ඒ විටින් විට එන ගතිය නෙමෙයි බලන්න නිතරම උතෙන්ට එන්න බැරිද කියලා. දැන් කියන්නේ දැන් ඔන්න එක පරියන්කක එනවා ඊළඟ එකේ එන්නේ නැහැ. එහෙමනේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම නෙමෙයි දැන් පොඩ්ඩක් ක්‍රමයේ අල්ලගන්න කොයි වෙලාවේද මම මෙතෙන්ට හරියට ගියේ. දැන් අපි තුමු මේ හොඳට ඔන්න ආසස් ප්‍රසවාස ක්‍රියාවලිය හොඳට යෙදුනා. මුලැමැදාග බැලුවා. සංසිඳෙන්න දුන්නා. ඔන්න දැන් Tamanට තේරෙන්නේ නැහැ මේක ආස්වාසද මේක ප්‍රසවාසද කියලා තේරෙන්නේ නැහැ. තාම සියුම් වුණා. සිමුණා ඔන්න ඒ අරමුණත් ගැලවිලා ගියා. ගිලා ඔන්න දැන් හිත තේනවා අරමුණකින් තොරව. හැබැයි ඔන්න ඒක සාර්ථකයි. ඊළඟ එකේදී ඔන්න සාර්ථකුනේ නැහැ. හැබැයි ඒ අන්නේ වගේ බලන්න මේ සාර්ථකුණ එක දැන් කොහොමද මම ඊළඟ එකටත් පාවිච්චි කරන්නේ කියලා පාවිච්චි කරන්න. ඒ කියන්නේ දැන් මේ මුලින් සාර්ථක වෙච්ච එක දැන් ඊළඟ එකෙදි සාර්ථක කරගන්න උත්සාහත් වෙන්න. මේ මේ එන මට්ටම නැවත නැවත ගන්න උත්සාහත් වෙන්න දැන්. හොඳයි. ඊළඟට ආවට පස්සේ අපි තුමු දැන් ඒ මට්ටමේ අපි තුමු විනාඩි 10ක් පැවැත්වුවා නම් දැන් බලන්න විනාඩි 15ක් පවත්තා. දැන් ඊළඟට විනාඩි 20ක් පවත්තා. මේ විදිහට අර ඒ ඒ ක්‍රමේ දේ අරමුණකින් තොරව පවත්වන මට්ටම බහුලීකృత කරන්න ඕනේ. ඒක තමන්ගේ හිතට හඳුන්ලා දෙන්න ඕනේ මෙතන ඇවිල්ලා වටින තැනක්, මේක නික්ලේශී තැනක්, අරමුණකින් තොර තැනක් කියලා අපිට හඳුන්ලා දෙන්න ඕනේ. හිතට හඳුන්ලා දෙන්න ඕනේ, හිතට හුරු කරන්න ඕනේ. මේක කිසිම කරදරයකින් තොරව ඉන්න පුළුවන් තැනක් කියලා එයාට හොඳට ඒක හේතු ගන්නන්න ඕනේ. මේ දේ තමයි දැන් යෙදෙන්න තියෙන්නේ. මේක බහුලීකృత කරන්නයි තියෙන්නේ. හොඳයි. සක්මන් දැන් සක්මන් භාවනාවේ යෙදෙනකොටත් බලන්න හුඟා තදට මේ අර ඉස්සර කරනවා වගේම තදට මේ අඩියක් පාසා මේ හිත බලෙන්ම එතෙන්ට අසර රිංගෝගෙන බලන්න යන්න එපා දැන්. එනේ පොඩ්ඩක් සැහැල්ලුවෙන් කරන්න. දැන් නිකන් සාමාන්‍ය විදිහට නිකන් අනුන්ගේ සක්මනක් කරනවා වගේ අනුන් සක්මන් කරද්දී නිකන් තමන් බලන්න නිකන් පැත්තකින් ඉඳගෙන නිකන් ඕන්ට පාවට බලන්නේ. අන්නේ ඔය චූට්ටන්නේ හිතට නිදහස දෙන්න. හිත දැන් තද කරලා බර කරලා බලනව වෙනුවට හිතට පොඩක් විවේකයෙන් බලන්න සැහැල්ලුවෙන් බලන්න. සක්මනේදිත් ඒ දේ වෙන්න ඕනේ. සක්මනේදිත් හිමීට හිමීට හිමීට අරමුණ අරමුණෙන් ඒක බලෙන් කරන්න එපා. ඒ කියන්නේ සැහැල්ලුවෙන් කරන්නකො. සැහැල්ලුවෙන් කරනකොට ඒක හිත විසින්ම කරගනි. ඒ කියන්නේ ධර්මයේ විසින්ම ඒක ගානට කරගනි. දැන් අර බලෙන් ඕක අස්සට යොදන්න යන්න එපා. වීරය ටිකක් අඩු කරා නම් හරි දැන්. සක්මනේදී. වීරය අඩු කරලා වැඩේ කරගෙන යනවා හිමීට. වෙන්න ඉඩ හැරලා සක්මන වෙන්න හැරලා තමන් සතිමත් වෙනවා. හොඳයි. හොඳයි. හොඳයි. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නට යමු. තෙරුවන් සරණයි. පින්වත් ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාවේ යෙදී ආස්වාස ප්‍රස්වාසය තුල සිහිය පිහිටුවෙමි. එහිදී ආස්වාසය වඩාත් ප්‍රකටව දැනුනේ උගුර ප්‍රදේශයේදීය. ප්‍රස්වාසය වඩාත් ප්‍රකටව දැනුනේ පපුව ප්‍රදේශයේදීය. ආශ්වාසය අවසන් වී තත්පරයකින් පමණ ප්‍රස්වාසය පටන් ගන්නා බවත් ප්‍රස්වාසය අවසන් වී තත්පර 3ක් 4කින් පමණ නැවත ආශ්වාසය ඇතිවන අයුරුත් දැනුනි. ප්‍රස්වාස අවසාන ප්‍රස්වාස අවසානයම කොටස රැල්ලක දඟර වරහන් ඇතුලේ දඟර ස්වභාවයකට අවසන් වන අයුරු දැනුනි. මේ ආකාරයට විමසමින් සිටියේදී ආශ්වාස ප්‍රශ්වාසය නොදෙනී ගියා. ගිය අතර ගිය අතර විනාඩි 5ක් 10ක් පමණ කාලයක් තුල සිතවිලි නොමතිව සිටියෙමි. ඉහළට පාවී යන ස්වභාවයක් දැනුනි. ඒත් සමගම ඇසුණු තදබල ශබ්දයක් නිසා සිත එම අවධානයට ගියේ. ගියේ. සිත පිට ගිය ආකාරය දැක කිසිම දෙයක් නොදැන් කිසිම දෙයක් දැනගන්නේ නැහැ කියා සිතුවා. ඒත් සමගම කන් දෙකෙන් ධාරාවක් මෙන් ඇතුල් වූ යම් දෙයක් නලයක් දිගේ ගමන් ගන්නාseම පෙනී පප්පුව ඉදිරියේදී එම නලය යම් තැනක නතර වුණා. ඊට පසු බාහිර කිසිදු අරමුණක් සිතට ඇතුළුවේ නැහැ. මෙසේ විනාඩි 5ක් 10ක් පමණ ගිය පසු හිස් කබල පිටතින් ගලවන්නට තත් කරන්නාසේ දැනී ගියා. ආනාපාන සති භාවනාවේදී විදර්ශනා භාවනාවේදී හිස තුල විශාල ඉඩක් ඇති තැනක් මෙන් පෙනී යන අතර එය වරක ඊතා තද ගුලියක් හිර වුණක් මෙන් දැනී යන්නේ. පින්වත් ස්වාමින් වහන්සේ මෙසේ සිදුවන්නේ ඇයි යන්න කරුණාවෙන් පහදා දුන මැනවි. ඔබ වහන්සේට පතන බෝධියකින් උතුම් අමාමහ නිවන් සුව සාක්ෂාත් වේවා. ප්‍රධානම ප්‍රශ්නේ තියෙන්නේ අපි ඒ කියන්නේ අවධානය පවත්වන්න ඕනේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ. අපි වෙන තැන් වලට අවධානය යොමු කළොත් ආනාපාන සතියේදී ඒ සංකීර්ණතාව මතුවෙනවා. ඒ නිසා මේ නිකන් නීතියක් වශයෙන් මතක තියාගන්න ආනාපාන සතියේ නම් යෙදෙන්නේ හැමතිස්සෙම අපේ අවධානය මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ හරියටම මේ නාසිකාග්‍රේ තුඩේ පවත්වන්න අවශ්‍ය නැහැ. එක පොයින්ට් එකක එක තිතක අවශ්‍ය නැහැ. මේ ප්‍රදේශයේ පවත්වන්න. ඒ වගේම ආස්වාසයත් එක්ක මේ ඇතුළට යන්නත් එපා. එළියට එන්නත් එපා. මෙතන පවත්වන්නයි ඕනේ. ඔච්චරයි තියෙන්නේ. තාම ඉතින් ඕක වැරද්දගෙන තියෙනවා. ඒකයි ඔය එක එක ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ. දැන් ආස්වාසය හොඳට දැනෙන්නේ පපුව ප්‍රදේශයේ කියලා පපුවට අවධානය යොමු කරන්න යන්න එපා. ප්‍රස්වාසය දැනෙන්නේ තව කොහේ හරි කියලා එතෙන්ට අවධානය යොමු කරන්න යන්න එපා. ආස්වාසය හොඳට දැනුන් නැතත් මෙතන ඉන්න. ප්‍රාස්වාසය එතනට දැනුණත් එතන ඉන්න. ඉතින් අමාරුයි වැඩේ බැලුවා. මේ දැනෙන එකට උනේ හොයන්න යන්නේ නේද? ඉතින් එහෙමත් දැ. අපි පවත්තන්න ඕනේ මෙතන. පවත්තන්න ඕනේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ. එතකොට ඔය සංකේතනා මොකක්වත් වෙන්නේ නැහැ. මොකද අපි ආස්වාසයත් එක්ක දැනෙන තැන මේ වෙන වෙන තැන් වලට දවත්තන්න ගියොත් විවිධාකාර දේවල් ඔළුවේ විශේෂයෙන් ඔය ඔළුවේ ඇතුළට එහෙම අවධානය යොමු කළොත් ඕක තද ගතියක් ඔළුවේ එන්න. ඊළඟට ඔළුව කැක්කම එනවා. ඊළඟ නිින්ද යන්නේ නැහැ. ඉතින් ප්‍රශ්න ගොඩයි. එතකොට ඔන්න භාවනා කරන්න ඇවිල්ලා ඉස්පිරිතාලේ යන්න වෙන්නේ. <laughs> ඒ නිසා මේ පොඩ්ඩක් තේරුම් ගන්න මේ කිසිසේත්ම ඔය නීතිය කඩ කරන්න එපා. දැනට හැමතිස්සෙම ආනාපාන සතිය නම් මූල කර්මස්ථාන වශයෙන් යොදන් කරන්නේ. නීතියක් වශයෙන් මෙතනම සිය පවත්වන්න. වෙන තැන්වල දැනේවි. හැබැයි ඒතෙන්ට අවධානය යොමු කරන්න එපා. මෙතනම පවත්වගෙන ඉන්න. මෙතනම අවධානය නවත්තගෙන ඉන්න. පවත්වගෙන නවත්තගෙන ඉන්න. ඊළඟට ඔන්න ප්‍රාසාසයක් දැනෙනවා. ඒ පොඩ්ඩක් තමයි මුලින් මුලින් හොඳට සම්පූර්ණම පරාසයම දැනෙන්නේ. මේ දැනෙන ටික ප්‍රමාණවත්. ඒ කියන්නේ මුලදී මේ සම්පූර්ණයෙන්ම ආස්වාසේ මුලුල්ලම අහුවෙන්නවත් ප්‍රාස්වාසේ මුලුල්ලම අහුවෙන්නවත් එහෙම කියලා නීතියක් නැහැ. දැනට ඕනනම් තමන් දන්නවනේ මේ හුස්ම ගන්නවා කියලා. එතකොට නෑ ඕන එකයි කියලා කියන්නේ නැත්නම් හුස්ම ගන්නවා කියලා කියන්න. ප්‍රාස්වාසයේදී හුස්ම පිට ගන්නවා කියලා කියන්න. ඒත් හැම අවධානය මෙතන තියෙන්නේ. ඊට පස්සේ ඕක අවධානය මෙතනට රොක් වෙන්න රොක් වෙන්න එකතු වෙන්න එකතු වෙන්න අවධානය අපි තුමු නිකන් ශක්තියක් කියලා. මේ ශක්තිය මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ එකතු වෙන්න එකතු වෙන්න අන්න කලින් නොදැනිච්ච පරාසයක් කලින් නොදැනිච්ච ප්‍රදේශයක් තේරෙන්න ගන්නවා. එතෙක් පොඩ්ඩක් උපක්‍රමයක් යොදලා ඔය මෙනෙහි කිරීමක් යොදලා හුස්ම ගන්නවා හුස්ම හෙලනවා හුස්ම ගන්නවා හුස්ම හෙලනවා කියලා හරි අවධානය මෙතෙන්ට එකතු කරගන්න අවශ්‍යයි. හිත මෙතන රඳව ගන්න අවශ්‍යයි. එතකොට ඔන්න Tamanට ටික ටික ටික ටික මුළු ආස්වාසයම දැනෙන්න ගන්නවා ප්‍රාස්වාසයම දැනෙන්න ගන්නවා. ඔච්චරයි ඉතින් තියෙන්නේ. සංකීර්ණතා ඇවිල්ලා තියෙන්නේ අර තමන් වෙන වෙන තැන්වලට දැනට අවධානය යොමු කරපු නිසා. හොඳයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා භාවනාවට වාඩි වූ පසු මම දැන් මෙතන සිටිමි කියා ඉඳගෙන සිටින ඉරියව්ව මෙනෙහි කරමි. මා කලක සිට මූල කර්මස්ථානයේ ලෙස ආනාපාන සති භාවනාව පුරුදු කිරීමට උත්සාහ කළෙමි. මට හුස්ම ඉහළ යාම සහ පහළ යාම හොඳින් දැනුණත් එය ඇතුල් වෙන හා පිටවන ස්ථානයට නිසියාකාරව මනස තබා ගැනීමට නොහැකි විය. කාලය අනුව දිග හා කෙටි හුස්ම හඳුනාගත හැකි විය. නමුත් මුල මැද අග වටහා ගැනීමට නොහැකි විය. මම සති නිමිත්ත හැටියට තොල් දෙක මත සිත තබා ගතිමි. එවිට හුස්ම රැල්ල ඊටමත් සියුම්මේ කිසුවක් නොදැනෙන තත්වයට පත්වී අතිශය පැහැදිලි හිස් අවකාශය අත්විඳෙමි. මෙසේ විනාඩි 45ක් පමණ සිටිය හැකිය. එසේම සිතවිලි ගලා ඒමද නැත. ඉඳහිට සිතවිල්ලක් පහළ වේ. සම්පූර්ණ ශ්වසනය එනම් සබ්බකාය පටිසංවේදී తত্ত্বය අල්ලාගත නොහැකි නිසා පිම්බීම හැකිලිම කමඨහනක් ලෙස ගත්තොත් වරදක් වේද? මේ පිළිබඳව ඉදිරියට කළ යුතු දේ පිළිබඳව ගෞරවයෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුවය, දීර්ඝායුෂ, දීර්ඝායුෂත් නිවන් සුවය ප්‍රාර්ථනා කරමි. හොඳයි. මේ කමටහන මාරු කරන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ. යන විදිය හොඳටම හොඳයි. මොකක්වත් වෙනසක් කරන්න එපා. අහුවෙලා තියෙනවා. ඒ නිසා ওই විදිහටම කරගෙන යන්නයි තියෙන්නේ. හරි. ඒ කියන්නේ මේ මේ එක කොටසක් අහුුනේ නැහැ කියලා කිසි වරදක් නැහැ. ඒ කියන්නේ පස්සේ අහුවෙන්නත් ඉඩ තියෙනවා. Tamanට ඒ කියන්නේ දැනට වැටහිලා තියෙනවා. දිග වශයෙන් වැටලා තියෙනවා. කොටි කෙටි අවස්ථාදී කෙටි වශයෙන් වැටලා වැටහිලා තියෙනවා. ඒ විගණ්ඩ හොඳට මේක සමනය වෙලා තියෙන. ඉතින් ආනාපාණයෙන් එන්න තියෙන සෑහෙන ප්‍රතිඵල ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේකට දැන් අකුල් හෙලන්න එපා. එයාව අතහැරලා වෙන කෙනෙක්ව ගන්න යන්න එපා. හොඳයි. ගරිතර ස්වාමින් වහන්සේ මම පිම්බීම හැකිලිම භාවනාවක් වශයෙන් ගතිමි. ඊයේ අද උදේත් ඒ භාවනාවම කළා. කරගෙන යන විට පිම්බීම සැහැල්ලු වී ටිකෙන් ටික අඩුවේගෙන හැකිලෙමින් පිටකොන්ද දිහාවටම යනවා වගේ දැනුනි. කිහිප විටක්ම එසේ වුනි. මුළු ශරීරය පුරාම තද ගතියක් වගේ දැනුනි. සතියෙන් සිටියත් සරින් සරේට කෙලස් සිටවිලිත් හොඳ සිටවිලිත් ඒ සතියෙන් ඒ දිහා බලා සිටියා. පාදයේ වේදනාවකුත් ආවා. මෙනෙහි කළා. මට සිදුවී දේ සිදු වූ දේ ගැන ඔබ වහන්සේගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි. සක්මන ඊයේ ඔබ වහන්සේ පැහැදිලි කර දුන් ආකාරයට කරගත්තා. වටපිට බැලුවත් අවධානය වම දකුණ පාද දෙකට යොමු කළා. සතිය තියාගන්න පුළුවන් වුණා. ගරුතර ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි. කාගෙද දන්නේ ප්‍රශ්නේ නේද? හොඳයි. මේ දැන් කියන්නේ වටපිට බැලුවත් පොඩ්ඩක් මෙතෙන්ට එන්නකෝ මෑණි. හොඳයි තේරුම් ගන්න. හුඟක් කල් භවනා කරනවද? ස්වාමීන් වහන්සේ. හොඳයි. එතකොට ඒ කියන්නේ දැනට ආනා මේ පිම්බිම හැකිලිමද ආනාපාන සතියද කිව්වේ මට පිම්බිම හැකිලි. ඒකේ අ කියන්නේ හොඳට සංසිඳනකම් යන්න පුළුවන්ද මේ මේක පිම්බීමක්ය මේක හැකිලීමක්ය කියලා වෙන් කරගන්න බැරි තරමට හොඳට සංසිඳනකම් යන්න පුළුවන්ද? පුළුවන්. පුළුවන්. ඊට පස්සේ ඒක අපි තුමු නොදැනී ගියා කියලා ඊළඟට මොකද වෙන්නේ? ආ සිතවිලි ආවා. සිතවිලි ආවා. හොඳයි. ඒකට මොකද කළේ? දැන් එතකොට සිතවිලි දිහා බලන් ඉන්න පුළුවන්ද? ඔව් සිතවිලි බලන් ඉන්නත් පුළුවනි. මේ ඒ සිතවිලි අයින් කරලා කරගන්නත් පුළුවනි. හොඳයි. ඊට පස්සේ සක්මනේදී මොන මට්ටමේදී ඉන්නේ? සක්මන් කරගෙන යන්න පුළුවනේ හොඳට. ඒ යන ගමනේදී ස්වාමීන් වහන්සේ කිව්වා මේ වටපිට බැලුවත් මේ පාද දෙකට පාදේ තබන තැනට හිත යොමු කරන්න කියලා. ඉතින් ඒ විදිහට කරගෙන ගිය අද දවස ඉතින් මේක කරගෙන යන්නත් පුළුවනි. හොඳයි. ඒ කියන්නේ දැන් මම හැබැයි ඒ වටපිට බලන්න කියලා කිව්වේ මේ වෙන කෙනෙකුට මේ කියන්නේ දැන් එතනදී යන්නේ වෙන දෙයක්. එතෙන්දී යන්නේ කියන්නේ වෙන මට්ටමක්. දැනට අපි ද මෑනුවේ ඉන්නේ හොඳට තාම කියන්නේ විස්තර බලන මට්ටමේ නම් එතෙන්දී වටපිට බලන්න යන්න එපා. එතෙන්දී එතෙන්දී මේ හොඳට මේ අරමුණේ බහින්න ඕනේ. හොඳට අරමුණේ බැසගෙන අරමුණේ විස්තර බලන්න. ඒ ඒ ඒව තාම හොඳට තේරෙනවද? අපි තුම අවධානයෙන් අවධානයෙන් මේක යෙදෙනකොට ඒව හොඳට තේරෙනවද? තේරෙනවා ස්වාමීනි. තේරෙනවා. හොඳට තවදුරටත් ඒකෙම අවධානය පවත්වා ගන්න. හොඳට බලන්න දැන් කලින් නොතේරිච්ච විස්තර තමන්ට තේරෙනවද? ඒ ඒ විස්තර ඊටාම සියුම් විස්තර කොහොමද මේ වෙනස් වෙන්නේ? දැන් දැන් Tamanට එතකොට පාද ඔක්කොම අමතක වෙලා ලෝකෙම අමතක වෙලා දැන් තියෙන අපි තුමු ඔන්න තද ගතියක් දැනෙනවා බුරුල් ගතියක් දැනෙනවා වේදනාවක් දැනෙනවා ඔය වගේ පොඩි පොඩි දේවල් දැනෙනවනේ දැන් විවිධාකාර දේවල් දැනෙනවනේ ඒවා කොහොමද හටගන්නේ ඒවා කොහොමද වෙනස් වෙන්නේ ඒවා කොහොමද නැති වෙලා යන්නේ මට ඕමනාදේ මට ඇති කරගන්න බැරිද ඔන්න ඔයගේ ස්වරූපෙන් පොඩ්ඩක් ඒ දේ තුළ යෙදෙන්න එහෙමයි එහෙම යෙදෙනකොට ටික ටික ටික ටික හිත විසින්ම නිකන් කම්මැලි වෙන ගතියක් තේරෙනවා නම් ඒක වරදක් නෑ. අද ටිකක් වේදනාවක් ආව කකුලේ. හොඳයි. වේදනාවක්. හරි. දැන් පරයන්ක භාවනාවේදී පිම්බීම හැකිලිම හරහා හොඳට නොදැනී ගියාට පස්සේ කයේ වෙන මොකක්වත් දැනෙන්නේ නැද්ද? වේදනාවල් දැනුණා. දැනුණා. ඒවා නිරීක්ෂණය කරන්න පුළුවන්ද? පුළුවනි වේදනාවක් ආවා වේදනාව හිත යොමු කරලා ඒක නැති කරගන්න පුළුවන්. පුළුවන්. හොඳයි. ඒක නැති කරගන්න කරගන්න බලන්නේ නැතුව බලන්නේ වේදනාව ආවහම හොඳට මේ වේදනාවෙන් ඉගෙන ගන්න බලන්න. අපි තුමු දැන් පිම්බීමේ හැකිරීම ආරමුණ ගෙවිලා ගියා. දැන් අවධානය හොඳට තියෙනවා. සතිය හොඳට තියෙනවා. ඊළඟට අපි තුමු තැනක වේදනාවක් ආවා. ඒ වේදනාව ආවහම ඒ තියෙන තැනට අර හැදිච්ච අවධානය එතෙන්ට යොමු කරනවා. දැන් අපි පිම්බීමේ හැකිරීම භාවනාව නම් කර කර හිටියේ අවධානය නිකන් ගොනු වෙලා තියෙන්නේ මේ උදර ප්‍රදේශයේනේ. එහෙමයි. ඒ අවධානය දැන් අපි තුමු දණහිස්සෙනම් මේ වේදනාව තියෙන එතනට මාරු කරා. මාරු කළා ඔන්න එතන හොඳට බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට ඔන්න වේදනාවේ වෙනස් වෙන ආකාරය තමන් ඉගෙන ගන්නවා. ඒකෙන් ඉගෙන ගන්න බලන්න. ඒ ඉගෙන ගන්න බලනකොට ඔන්න එයා අපිට උගන්වනවා විවිධාකාර දේවල්. එයාගේ හැඩතල ඔක්කොම අපිට උගන්වනවා. අපිට එයා ඊළාට ඒ ටික උගන්වලා යන්නේ නැති වුණා. ඔන්න ඉතින් ආයෙ ඕන්නම් පිම්බිම හැකලීම ප්‍රදේශයේ හිත පවත්වන්න පුළුවන්. මොකද අරමුණක් නැත්තම් එහෙම හිටියත් වරදකුත් නැහැ. එහෙමත් ඉන්න පුළුවන් නිසා. පුළුවන් නේ. හොඳයි. දැනට පොඩ්ඩක් තව අර අරමුණු ආවොත් ඒවා බලන්න, සිතුවිලි ආවොත් ඒකත් බලන්න. ඒ විදිහට දැනට කරගෙන යන්න. ඊළඟට ටික ටික ටික ටික අර අරමුණකින් තොරව ඉන්න පුළුවන් මට්ටම හොඳට Tamanට තහවුරු වෙනවා නම් ඒ පැත්තට හිත විසින්ම යාවි. හොඳයි. හොඳයි. හොඳයි. හොඳයි අපි ඊළඟ ප්‍රශ්නට අවසාන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ. සමාවන්න ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ආදුනිකයෙක්මි. එලිමහන් පරයන්ක භාවනාවේදී කුසේ පිම්බීමත් ඒ ක්ෂණයෙන් හැකිලීමත් අනතුරුව ඇතිවන විරාමයක් නිරීක්ෂණය කරමි. කයේ ඇතිවන කැසීම් වේදනාත් හටගෙනෙන නැතිවන අයුරු නිරීක්ෂණය කරමි. නමුත් කෘමියකු අතේ වසා විදීමට යන යනු දැනි ඇස් ඇර ඌ ඉවත් කළෙමි. එය නිවැරදිද? නැතහොත් ඒ වේදනාත් ඉවසීමෙන් නිරීක්ෂණය කළ යුතුයද? තෙරුවන් සරණයි ඔබ වහන්සේට. දැනට ඉතින් ඉවත් කරගත්තට කමක් නැහැ. <laughs> මේ මොකද තාම මුල් යුගයනේ ඉන්නේ. ඉතින් එතකොට ඒ නිසා දැනට පොඩ්ඩක් ඉතින් ඔය තියෙන බාධා මේ හිමීට මගහරවගෙන මූල කර්මස්ථානයේ හිත පවත්වන්නයි තියෙන්නේ. මූල කර්මස්ථානය මතන පිම්බිම හැකිලිමද කොහෙද කියලා තියෙන්නේ නේද? මේ පිම්බිම හැකිලිම වශයෙන් සඳහන් කරලා තියෙන්නේ. හොඳයි. ඒකේ වැඩි කාලයක් එතන පවත්වන්න. අනිත් දේවල් වලට වැඩි දෙන්න එපා. වැඩි වෙලාවක් මූල කර්මස්ථානයේ ඇසුරු කරන්නයි තියෙන්නේ. හොඳයි. හොඳයි අපිට තව විනාඩි කීපයක් ගන්න පුළුවන් මේ ප්‍රශ්නයක් තියෙනවා නම්. ඔව්. කියන්න මෑණි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ මට තියෙන ප්‍රශ්නේ දැන් ටික කාලෙක ඉඳලා මේ භාවනා කරන්න මේ ආරම්භ කරාට මම ආස්වාස් ප්‍රාස්වාස් භාවනාව කරලා නැහැ පිම්බීම ඇකිලිම භාවනා කරලා තියෙන්නේ පූර්ව කෘති වශයෙන් දැන් කාලෙක ඉඳලා මම අර යටිකයේ ඒ විදිහටනේ භාවනා කරේ දැන් අර පිම්බීමේ කිලිම භාවනාවත් ඒක එන්නේ නැහැ එකපාරටම අර යටිකයට තමයි හිත මෙයා වෙනවා. අහහ. ඉතින් ඒක දිහාම බලාගෙන ඒකේ අර වෙනස් වෙන ආකාරයේ තමයි දකිමින් ඉන්නේ. ඒක වැරදිද? එහෙම දැනගන්න. එහෙම වැරද්දක් නැහැ. දැන් මෑණියු හුඟක් භාවනා කරලා තියෙනවානේ මට මාත් එක්ක මීට කලින් මේ සාකච්ඡා කරලා තියෙනවානේ නේද? එහෙමයි සුවන්නේ. එතකොට දැනට ඉඳගෙන කරන භාවනාව හුඟක් වෙලා කරනවද? පැයකමාරක් සමහරට ඉක්මවා යන්න පුළුවන්. පුළුවන්. එතකොට සක්මන් භාවනාව කරන්නේ නැහැ නේද? සක්මන් භාවනාව කරනවා. කකුල අර කැඩලා පොඩක් තියෙනවනේ. ඔය එක තමයි. ඒ වුණාට කරනවා හොඳට කරන්න පුළුවන් ඒක. හොඳයි. හැබැයි ස්වාමීන් වහන්සේ ඒක මට හොඳට අරමුණු අහුවෙන විදිහට කරන්න ඕනේ. එතකොට හොඳට සතිමත් වෙනවා. ඔව් සතිමත් වෙනවා. දැන් බලන්න හැබැයි මෑණියන්ගේ හිතට සිතුවිලි හැම එන්නේ නැද්ද? සිතුවිලි එන වෙලාවල් තියෙනවා. තියෙනවා. නිතරම නම් හිතේ අපිටම කෙලස් ගැටෙන තැන් අවස්ථා හර මෙහි ඒ කියන්නේ විවිධාකාර කාරණා නිසා කෙලස් මතුවෙන අවස්ථා නිරීක්ෂණය කළා තියෙනවද? නිරීක්ෂණය කළා තියෙනවා කෙලස් මතුවෙන අවස්ථාවල් තියෙනවා. හොඳයි. එහෙමනම් ඒ කියන්නේ දැන් පරයන්ක භාවනාව පැය එකමාරක්ම යන්න ඕනේ නැහැ. එහෙමයි. ඔව්. දැන් ටිකක් පොඩ්ඩක් මේ කියන්නේ කෙලස් වලට පොඩ්ඩක් ඇවිස්සෙන්න දෙන්න. එහෙමයි. <laughs> පොඩ්ඩක් ඒ කියන්නේ දැන් යන්න තියෙන දැන් බුදුරජාණන් වහන්සේ ඔය සබ්බාසව සූත්‍රයම කියලා ඇතිනේ නේද? නේ. සබ්බාසව සූත්‍රයේ තියෙනවා මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි සූත්‍රය. බුදුරජාණන් වහන්සේ කියන්නේ ජානතෝ හම්බික්කවේ පස්සතෝ ආසවාණං khයන් වදාමි. දැන් මේ දැන දැන දැක දැක තමයි ආශ්‍රවයන් ඡය කරන්න ඕනේ. අපිට බෑ මේ නොදැන කිසිම කෙලෙසයක් දුරු කරන්න බෑ. කෙලස් දුරු කරගන්න නම් කෙලස් මතු වෙන්න ඕනේ. කෙලස් වලට මුහුණ දෙන්න ඕනේ. කෙලස් ඇස්පනා අපිට එන්න ඕනේ. දැන් අපිට දැන් මෑණිය කාලයක් තිස්සේ භාවනා කරපු නිසා දැන් මෑණියන්ගේ සමාධි ශක්තියක් වශයෙන් සතියක් වශයෙන් මේ ඔක්කොම සෑහෙන මට්ටමකට වර්ධනයලා තියෙන්නේ. හැබැයි අපි ඒකම දැන් පොඩ්ඩක් මේ නිකන් සමබර කිරීමක් කරන්න ඕනේ. හොඳට සමබර කරලා තමයි දැන් හරිම විවේකයෙන් යන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ බොජ්ජංග මට්ටමට ආවට පස්සේ මම මේ කාරණේ නිතරම කියනවා බොජ්ජංග මට්ටමට ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ බොජ්ජංග දියුණු කරන්න කියන්නේ හරිම විවේකීව හරිම සැහැල්ලුවෙන් දැන් අර ඉස්සර වගේ ලොකු يعني අනවශ්‍ය උනන්දුවක් දැන් නැහැ يعني මේක දැන් මම කොහොම හරි කරගන්න ඕනේ මේක මේ නැත්තම් මට මේ සතරින් ගොඩ වෙන්න විදිහක් නැහැ එහෙම ආතතියකුත් නැහැ එහෙම කරනවා අප්සුවන්නාද ඒක තමයි එහෙම කරන්න එපා දැන් ඒ කියන්නේ මේක දැන් මෑණියන්ට මේ පාලනය කළ කරන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙමයි. කියන්නේ චිත්ත ශක්තියෙන් එහෙම නැත්නම් වීරයෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි මේක. මේක මේ හේතුඵල ධමයක් දුවන්නේ. එහෙමයි. ඒකට ඉඩ දෙන්න ඕනේ අපි. ක්‍රමානුකූලව Taman දැන් Tamanට මැදිහත් වෙලා කරන්න තියෙන වැඩේ දැන් හොඳට කරලා තියෙනවා. කරලා තියෙන නිසා දැන් බලන්න ඒ ඒ Tamanගේ පුහුණුව හරහා Tamanගේ ව්‍යායාමයේ හරහා දැන් හිතට යම් ගුණධර්මයක් වැඩිලා තියෙනවනේ හිතට යම් ගුණධර්මයක් එකතු වෙලා තියෙනවනේ. ඒක එයා දැන් ඒ ගුණධර්ම මට්ටමේ කොයි අවස්ථාවේ ඉන්නේ කියලා බලන්න නම් අපිට ටිකක් හිතට යන්න දෙන්න ඕනේ. දැන් අපි නිකන් උදාහරණයක් කියනවා නම් දැන් අපි හිතමු අර ඉස්සර ඔය මේ කාන්දම් කෑලි අරගෙන මේ නිකන් යකඩ කෑල්ලකටත් කාන්දම් කවන්නේ. එතකොට අර මේ මෙහෙම කාන්දම අතුල් වෙනවනේ යකඩ කෑල්ලේ. අතුල්ලන්න අතුල්ලන්න අතුල්ලන්න අතුල්ලන්න මේ කාන්දමේ තියෙන කාන්දම් ශක්තිය මේ යකඩ කෑල්ලට යනවා. ඊට පස්සේ බැලුවාම මේ යකඩ කෑල්ලත් දැන් ටිකක් දුරට කාන්දම් වෙලා. දැන් ආයි මේක අතුල් නැතුව නට කමන්න නැහැ. හැබැයි මේ යකඩ කැලේ දෙන කාන්දම් ශක්තියක් ගිහිල්ලා. අන්න ඒ වගේ දැන් මේ අපි කරන භාවනාව හරහා අපේ මේ හිතට කලින් සම්පූර්ණයෙන්ම විසිරිච්ච කිසිම සමාධියක් නැති කිසිම සතියක් නැති හිතට දැන් මේ අපේ පුහුණුව හරහා ඔන්න ඒ ලක්ෂණයන් එන්න ගන්නවා. ඒ ලක්ෂණයන් දියුණු වෙන්න ගන්නවා. ඒකනේ බුදුහාමුදුරු කියන්නේ මුලින් ඔන්න සතර සතිපට්ඨාන. ඔන්න ඊළඟට සතර සම්‍යක් ප්‍රධාන වීරය. ඔන්න ඊළඟට ඉන්ද්‍රිය ධර්මයන්. ඔය වගේ ටික ටික ටික ටික ටික මේ ගුණ ධර්මයන් වැඩෙන්න ගන්නවා. වැඩෙන්න ගත්තට පස්සේ ඔන්න හිතට දැන් පොඩ්ඩක් නිදහස දීලා බලන්න ඕනේ. දැන් යා කොහෙටද යන්නේ? අපි තාමත් මෙයාව හිර කරගෙන අල්ලගෙන හිටියොත් කරන්න බෑ. එතන පොඩ්ඩක් නියම් වීරය අතහැරලා දැන් පොඩ්ඩක් යන්න දීලා බලන්න තාමත් මෙයා එක එක අයත් එක්ක ගැටෙන්න යනවාද? තාමත් මගේ පරණ මතකයන් ඔස්සේ යනවාද? තාමත් අනිත් අයව මැනගෙන මාවත් මැනගෙන මොනවා හරි ඒවා ඔස්සේ යනවද? තාමත් මොකක් හරි ආතතියක් ඔස්සේ යනවද? කියලා පොඩ්ඩක් බලන්න ඕනේ. ඒ ඒ බලද්දි දැන් චිත්තානුපසනාවකින් යන්න තියෙන්නේ. දැන් එහෙම අපිටම දැන් මොනවා හරි දැන් තමන්ගේ දරුවෙක් එක්ක ඔන්න හිතේ ගැටීමක් ඇති වුණා. දැන් නැත්නම් අසල්වාසියෙක් එක්ක දැන් කවුරු හරි එක්ක ඔන්න හිතේ නිකන් අප්‍රසන්න භාවයක් ඔන්න එනවා. ඒක ඒක දිහා හොඳට දැනුවත් වෙන්න. ඒ ඒ නිකන් දැනුවත් වෙන්නෙත් මේ මේ මගේ හිත තාමත් මේ දේශයට යනවනේ. එහෙම කරන්නත් එපා. දැන් දැන් යන්න මේ මේ ද්වේෂය කියන්නේ මේ හේතුඵල දෙයක්. හේතුඵල දහමක්. මේ හේතුන් නිසා හටගන්නවා. මේක මගේ කරගන්න එපා දැන්. මේ කිසිම හිතේ හටගන්නා කිසිම සිතුවිල්ලක් මගේ කරගන්නා තාක් අපිට චිත්තානුපස්සනා ධම්මානුපස්සනා මැත්තකට යන්න බෑ. මේ හටගන්නේ ඉතින් කුණු තමයි. හටගන්නේ මේ කෙලෙස්නේ නේද? ඉතින් මේ කෙලෙස් හටගන්න දිදි දැක දැක ඕනේ මේක අයින් කරන්න. දැන් දැන් අයින් කරනවා කියලා විශේෂයෙන් ලොකුවට මේ අයින් කරන්න දෙයක් නැහැ. හොඳට ඔන්න දැක ගන්නවා. ඔන්න මතු වෙනවා. මතු වෙනකොට ඒ දිහාට අවධානය යොමු කරාම යාම අපේ අපේ ශක්තිය නැති නිසා අපෙන් එයාට ශක්තිය උරා ගන්න නැති නිසා එහෙම නැත්නම් අපි ඒකට මුලා නොවෙච්ච නිසා එයාම හිමීට දුර වෙලා යනවා. ඔච්චරයි. හරිම සරලයි. දැන් දැන් යන්න තියෙන හරිම සරල සැහැල්ලු නිකන් විවේකීව යන ගමනක් තියෙන. ඒ හින්දා හුඟක් ආතතියක් ඇති කරගන්න නැතුව පොඩ්ඩක් නිකන් සැහැල්ලුවෙන් සතුටින් ඒ විදිහට යන්නයි තියෙන්නේ. එහෙමයි ස්වාමීන් සිතුකට සක්මන් භාවනාව ඉච්චර එහෙම උනන්දු වෙන්නේ නැතුව යන්න පුළුවන් කරන්න. අන්න හරි. උනන්දු වෙන්නේ නැතුව කියන්නේ සක්මන් භාවනාවේ යෙද ඔව් සක්මන් භාවනාවේ යෙදෙන්න හැබැයි දැනෙන දේවල් වලට බර කළා දැන් හිත යොදන්න යන්න එපා. දැන් සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ කියන්නේ දැන් හිත ටික ටික ටික ටික වැඩෙනකොට නාබිනන්දති නාබිවදති නාජ්ජෝසාය දිට්ඨති. කියලා වචන තුනක් භාවිතා කරනවා. ඒ කියන්නේ දැන් අරමුණක් නාබිනන්දති. මේ අරමුණ ගැන අභිනන්දනයක් නැහැ. අරමුණ ගැන ලොකු සතුටක් නැහැ. නාබිවදති. දැන් මේ අරමුණක් මෙන්න මෙහෙම එකක් ආවා මෙහෙම එකක් ආවා කියලා අනුන්ට කියාපාගෙන තමනුත් නැවත නැවත ඒ අරමුණ ගැන අපි හිතේ කතාවක් හදන්නේ නැවත නැවත අර ආයි නැවතත් මතක් කරනවා ආයිත් මතක් කරනවා ආයිත් මතක් කරනවා අර එකම අරමුණ අර එහෙම එකකුත් නැහැ අරමුණ ආව නිකන් එහෙ ගියා අර නාජ්ජෝ සායතිට තියෙන අරමුණ අස්සට බහින්නෙත් නෑ. අරමුණ අස්සට බැසගන්නෙත් නෑ. එහෙම එහෙම තත්වයක් හිතට ටික ටික ටික ටික හැදෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ කියනවා ඒ කායේ කායानुපස්සී විහෙරතෝ චිත්තං විරජ්ජති. චිත්තං චිත්තං විමුච්ඡති. ඔය වගේ වචන වලින් හරි ලස්සනට මේ හැම කායानुපස්සනා කොටසක් පාසාම බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. නමුත් අපි මුලදී හොඳට ඒවැ මේ හැම අරමුණක් ගානෙම නිමිති ගන්නවා අරමුණක් ගානෙම විස්තර ගන්නවා හොඳට හිත එතනට බස්සලා බලනවා උනන්දුවෙන් බලන ඔක්කොම අපි කරනවා. ඒ කිරීම හරහා ටික ටික ටික ටික ටික ටික ටික ඒ මොනවාද පෞද්ගලික ලක්ෂණ වලින් ක්‍රමානුකූලව පොදු ලක්ෂණ වලට මාරු වෙනවා. ඒ මාරු වෙනකොට ඒ මාරු වෙන්න ඉඩ දෙන්න ඕනේ. අපි ඒක වළක්වලා උනන්දුවෙන් තද කළා ආයි අරකට අස්සටම දාගෙන ගියොත් අපිම අපේ භවනාව මේ අපේ අර වර්ධනේ වළක්වුවා වෙනවා. ඒ නිසා දැන් වීරය අඩු කරන්න. දැන් මෑණි හුඟා වීරයේ ලක්ෂණය, වීරේ චරිතේ දැන් තියෙන්නේ පොඩ්ඩක් වීරය වීරෙන් නෙමෙයි දැන් යන්න තියෙන්නේ. මුලදි වීරෙන් ගියා. දැන් යන්න තියෙන්නේ බොහොම සැහැල්ලුවෙන්, ප්‍රීතියෙන්, සතුටින් වෙන්න ඉඩ අරින්නයි තියෙන්නේ දැන්. වෙන්න ඉඩ අරිනකොට ඔන්න හිතට එනවා පරණ මතයක් එනවා. ඔන්න ඒක හිමීට බැලුවා. එයා අයින් කළා ගත්තා. ඔන්න දේශයක් එනවා. ඒ ආදිහා බැලුවා ඔන්න අයින් කරගත්තා. ඔන්න මා කරේ මොන හරි තව ඉතින් තමන්ගේ මොන හරි අතිමුණා මම නම් දැන් හොඳයි මම නම් දැන් මෙහෙම වෙලා අන්න ඒ දෘෂ්ටියක් කියලා තියෙනවා. ඉතින් ඒකත් අයින් කරගත්තා. ඔන්න තව කවුරු හරි මනෙමන ඉන්නවා. යාරයා මෙහෙම කරා මෙහෙම කරා ඔන්න මාන්නයක් කියලා. ඉතින් ඒකත් හිමීට අයින් කරා. ඉතින් ඔය වගේ දැක දැක තමයි යන්න තියෙන්නේ දැන්. සයන්න්සි ළඟට මේ දානෙහිම වළඳිනාට බයක් හිතෙන අනුන්ගේ දානි ගන්න යන්දා. මේ හරියට භාවනා කරන්න. නෑ ඉතින් මේකේ බය මොකද එහෙම? නෑ ඒක තමයි තාම මේ තදට ගන්නවා. ඉතින් මෑණියන් ගාව සීලේ කිසි මේ ප්‍රශ්නයක් නෑනේ නේ. සීලය හොඳින් රකින්නවා. ඉතින් එහෙමනම් මේ දාණයට තමන් සුදුසුයි. ඉතින් දැඩිව ගන්න එපා. අපි අපි දැඩිව ගත්තොත් කෙලිම අත්කලමතාවන යෝගයට යන්නේ. ඒ තමින් තමන්ටම වද දෙනවා. Tamanටම මේවා කරනවා මම අද මෙච්චර කාලයක් භවනා කරේ නැහැ. මෙච්චර කරක් කරන්නම ඕනේ. නැත්තම් මට මේක ගෙවන්න වෙන්නේ ඒ අනවශ්‍ය විදිහට ඒ Tamanට ආතතියක් දෙනවා. Taman ඒ හොඳට සීලය ආරක්ෂා කරගෙන හොඳට හිත දිහා බලාගෙන කෙලස් නැවි කෙලසුන්ගෙන් තොරව දානිර වර්ධනවා නම් වෙන්න තියෙන දේ හොඳටම වෙලා. ඔව්. එහෙනම් ටික සැහැල්ලුවෙන් යන්න වීරය අඩු කරන්න තියෙන දැන්. වීරෙන් යන්න බෑ දැන්. වීරෙන් කරන්න ඕන ටික කරලා දීලා තියෙන්නේ. දැන් පුළුවන් තරම් සැහැල්ලුවෙන් මොකද ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවානේ දන්නවනේ නේද? සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. වීරිය දැන් අගට යනකොට වීරයෙන් පුළුවන් තරම් අඩු වෙන්න ඕනේ. අඩු වෙලා يعني මේකෙන් අදහස් වෙන්නේ නොකර ඉන්නවා කියලා නෙමෙයි. දැන් යන්න ඒ කියන්නේ වීරේ යෙදුවොත් හිතට අවශ්‍ය කරන දේ එන්නේ නැහැ. කෙලස් ටික එන්නේ නැහැ. වීරෙන් යටපත් කළා. එක්ක සමාධිය වැඩි නම් සමාධියෙන් යටපත් කළා. ওই දෙකම වැරදි. එහෙනම් ඊළඟට අපිට කරන්න තියෙන්නේ ප්‍රඥාවට තමයි දැන් මුල් තැන දෙන්න ඕනේ. ප්‍රඥාවෙන් බලන් ඉන්න ඕනේ. පැත්තකින් ඉන්න දැන් බුදුරජාණන් වහන්සේ කියනවා යානි සෝතානි ලෝකස්මින් සති තේසං සති යානි සෝතානි ලෝකස්මින් සති තේසං නිවාරණං දැන් ලෝකේ යම් තාක් කෙලස් ධාරාවන් තියෙනවා නම් සතිය තමයි මේ කෙලස් ධාරාවන්ට තියෙන පිළියම. ඔව්. ඊළඟට පඤ්ඤායේතේ පිතියරේ. දැන් මේ හැබැයි මේ කෙලෙස් ටික සම්පූර්ණයෙන් පිසදාන්න නම් අන්න ප්‍රඥාව යොමන. දැන් යන්න තියෙන ප්‍රඥාව පැත්තෙන්. එහෙනම් ප්‍රඥාව භාවිතා කරලා නුවණ භාවිතා කරලා කෙලෙස් වලට එන්න දෙදී හිමීට හිමීට අයින් කරන්නයි තියෙන්නේ. සැහැල්ලුවෙන් යන්න දැන් අර ලොකු කාලයක් තිස්සේ මම මෙන්න පැය ගාණක් මෙන්න මෙහෙම කරනවා අය මෙච්චරක් කරනවා අය කියලා එහෙම දැන් නීති දාන්න යන්න එපා. වෙහෙසක් එතකොට ඇත්තරම. එහෙමයි වෙහෙසයි. ඒක තමයි. දැන් වෙහෙස නැතුව සතුටින් යන්නයි තියෙන්නේ. ආ ප්‍රීකී බයයි නේ ඉතින්. නෑ කිසිම බයක් නෑ. <laughs> බයක් ඇති කරගන්න එපා. ඒ කියන්නේ දැන් තමන් යෙදලා තියෙනවානේ අවංකවම කටයුතු කරලා තියෙනවා. ඊළඟට සතියක් දිනු වෙලා තියෙනවා. මේ සමාධියක් දිනු කරගෙන දැන් දැන් කියන්නේ දැන් හරි පැත්තට ඒ කියන්නේ මේ දැන් මේ පැත්තට මාරුුනේ නැත්තම් තමයි බය වෙන්නේ. තේරුණාද? මාරුුනේ නැත්තම් තමයි මේ වීරයෙන්මනේ අල්ලන් ඉන්නේ. එහෙමයි. එතකොට ඔන්න අත්තකලමතාවන යෝගයට යන්නේ. එහෙමයි. එහෙම නෙමෙයිනේ බුදුහාඳුරෝ කිව්වේ නේද? බුදුහාඳුරෝ කිව්වේ මේ ඊටාම සරලව සතුටින් ප්‍රීති සම්බොජ්ජංගයකුත් කියලා දෙනවනේ නේද? ප්‍රීතිය කියන්නේ සතුටක්, සැහැල්ලුවක්. ඒ සතුටින් සැහැල්ලුවෙන් යන්නයි තියෙන්නේ. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. අවසරයි සම්බුද්දන්ස මම කලක් ඉඳලා භාවනා කරලා පහුගිය කාලේ මාස පහමාරකට වඩා කාලයක් මට භාවනාව කරගෙන යන්න බැරි වුණා අසනීපත් වෙනත් කරදරත් නිසා ආයි භාවනාවට අවතීර්ණ වෙන්න ගොඩක් අමාරු වුණා දැන් දැන් මේ රිට්‍රීට් එකත් එක්ක භාවනාවට ආපහු හොඳට අවතීර්ණ වෙනවා පෑ භාග්‍ය මූල කර්ණස්ථානයේ ආනාපාන සති භාවනාව පෑ භාගයකින් විතර ආස්වාස ප්‍රස්වාස සංසිඳිලා ඉවර වුණාට ඉතුරු කාලෙම අරමුණක් නැතුව හැබැයි අර සිතිවිලි කියන දේ පුදුමාකාර විදියට වද දෙනවා. කියන්නේ එහෙම නරක ක්‍රෝධ වෛර එහෙම ඒවත් නෙමෙයි නිකන් මොනවා හරි දෙයක් පරණ දෙයක් හරි ඇති දෙයක් හරි එහෙම ඇවිල්ලා පුදුමාකාර විදිහට වද දුන්නා. සක්මනේතිත් හොඳට සක්මන සතිය තියෙනවා ටික හුඟක් වෙලා තිබිලා ඒගමන හිටී ගමන් ආයේ වෙන වෙන අරමුණු වලට වෙන වෙන සිතිවිලි වලට හිත ගියාම ආපහු අර හරව ගන්න ටිකක් අමාරුකමක් තියෙනවා. මං ඉතින් සිතවිල්ලක් සිතවිල්ලක් සිතවිල්ලක් කියලා සිතවිල්ලම මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන ගියාම ටිකක් සෝයක් තියෙනවා. හැබැයි ඒක එහෙම කිරීම නැවතුණු ගමන් ආපහුත් වෙනවා. වෙන මොනවා හරි දැන් කරන්න ඕනද කාලයත් එක්ක විසඳෙයි කියලා. ඔව් මම හිතන්නේ කාලයත් එක්ක විසඳෙයි. දැන් අර වෙලා තියෙන අර තමන් කාලයක් භවනා කළා ආපු මට්ටමක් තියෙනවානේ. ඒ මට්ටමත් එක්ක දැන් සංසන්දනය කරන්න යනවා. තාමර කාවේ නෑනේ මේ අපරාදි මේක නැති වුණා කියලා අන්න තින් එතනින්ම ආයි ප්‍රශ්නයක් වෙනවා. ඒ හින්දා මේ ඇත්තටම ඔව් ඒක තමයි වෙලා තියෙන්නේ දැන් තාම <laughs> තාම අතෙන්ට එන්න බැරි වුණානේ නේද? පසුතැවිල්ලකුත් පසුතැවිල්ලක් එන්නේ. ඒක තමයි. ඉතින් එච්චර ගණන් ගන්න එපා. ඒ කියන්නේ දැන් හිතන්න මෙහෙම <clears throat> දැන් කලින් ගියේ මේ පාරෙන්. දැන් අලුතෙන් මේ මේ පාරෙන් යන්න හදන්නේ. මේ අලුත් හයිවේ එක යන්න යන්නේ දැන්. <laughs> එහෙම හිතන්න. දැන් මේ අලුත් පාරක් හැදිලා තියෙන්නේ. එහෙම කියලා අලුතෙන් හිතා අලුත් අලුත් ක්‍රම වලින් යන්න. කිසි වරදක් නැහැ. උ ගාල්ලෙත් නේ හයිවේ. ඔව් ඒකනේ ගාල්ලෙන් දැන් ආවේ නේද? ඉතින් මේ දැන් ටිකක් ඒ විදිහට යන්න. මොකද මේ නැත්තම් අපි පරණ පාරෙම ගිහිල්ලා ඒතෙන්ටම යන්න හදනවා කියන්නේ ඒ ක්‍රමයෙන්ම සමාලාට හරිය නිකන් හිතට නැහැ කිසි ගතියක්. ඊට වඩා හොඳයි ටික අලුතෙන් යනවා. මේ අලුත් ක්‍රම වලින් යනවා. ඉතින් වරදක් නැහැ. එතකොට නිකන් නැවුම් ගතියක් තියෙනවා. මොකද මේ කියන්නේ මේක හරියන්න නම් අනිවාර්යෙන් සතුට අවශ්‍යමයි. පසුතැවිලි පසුතැවි පසුතැවි. එහෙම නැත්තම් ආතතියකුත් එක්ක මේක කරන්න බෑ. එහෙනම් නිකන් මේ අත්හැරලා දාලා පොඩ්ඩක් නිකන් මේ කලින් එක හිටපු මට්ටමට වෙන ක්‍රම වලින් එන්න පුළුවන්. ඒක වෙන්න ඉඩ හරින්න. මේ අපිට තියෙන يعني අපිට හදිස් වුණාට යන්නෙත් නැහැ. අපි හදිස්සි වෙන්න හදිස්සි වෙන්න යන්න තියෙන කාලය තව වැඩි වෙනවා. <laughs> හදිස්සි වුණාම යන්න තියෙන කාලය වැඩි වෙනවා. ඒ හින්දා මෙතන යන්න තියෙන්නේ ඉඩ දීලා. මේ වැඩෙන විදිහට ඉඩ දීලා යන්න, සැහැල්ලුවෙන් යන්න. ඒ සිතිවිලි සිතිවිල්ලක් කියා මෙනෙහි කරාට කමක්. ඒත් අවශ්‍ය නැහැ වටනා හිතෙන්නේ. අවශ්‍ය නැහැ. දැන් ඔක යවා ගන්නනේ මෙනෙහි කරන්නේ. එහෙම එපා. එහෙම එපා. බලන්න දැන් සිතිවිලි ආවට පස්සේ බලන්න දැන් සක්මන කර කර ඉඳද්දි නම් එන්නේ. දෙකේම ආව ඇත්තන වැඩි පාරේ අංකෙදී සක්මනේදිත් හොඳට සතිය තිබිලා හිටිය ගමන් අර විදියට සිතුවිලි එනවා සක්මනේදී නම් සිතුවිලි පාලනය කරගන්න එක ලේසි පරයන්කෙටද වඩා. නෑ පරයන්කෙදිත් අපි හිතමු පිම්බිම හැකිරීම කරගෙන යන නිසා එතෙන්ද සිතුවිලි ආවහම බලන්න දැන් සිතුවිලි ආව බව දැනගත්තානේ ඔය සිතුවිලි ආවා කියන්නේ. සිතුවිලි සිතුවිලි ආවා කියලා දැන් Taman දන්නවා කියන්නේ ඒ අවබෝධ දැනගෙන. ඒ කියන්නේ සිතුවිලි අහු වෙලා නැහනේ. නේද? ඔව් ආනාපාන සතිය සංසිඳුනම තමයි මේ ප්‍රශ්නේ ඇත්තටම එන්නේ. ගොඩක් ඉතින් වරදක් නැහැ ඉතින් يعني දැන් දැන් හිතට ඉන්න තැනක් ඕනේ දැන් ඒ හින්දා තමයි සිතුවිලි එන්න ගන්නෙ ඉතින් ඒක වරදක් නැහැ දැන් සිතුවිලි වලට දැන් වෛර කරලා දැන් දැන් කරන්නේ සිතුවිලි වලට වෛර කරන එක නේද එහෙමත් නේද හිතලිත් එක ගැටෙනවා මේක අපරාධි මේක ආවනේ කියලා දැන් ඒකත් එක්ක ගැටෙනවා එහෙම හරියන්නේ නැහැ ගැටීමක් තමයි නේ මං සිතුවිලි සිතුවිලි ලක්කිය කිය ඒක නැති කරගන්න ඒ කියන්නේ අන්න ඒකයි දැන් සිතුවිලි නැති කරන්න හදනවා දැන් තමන් නීතියක් දාගෙන ඉන්නවා සිතුවිලි එන්න බෑ. සාර්ථක නම් සිතුවිලි එන්න බෑ කියලා දැන් නීතියක් දාගෙන තියෙන්නේ. නේද? කවදත් වගේ මට ওই සිතුවිලි ප්‍රශ්නයක් තිබුණා වෙනාට දැන් මේ ටිකේ හොඳටම මේ ට්‍රීට් එකේ එක හොඳටම එනවා. දරුණුවට දැනුම් දෙයක්. නෑ ඒක කමන්නේ. ඒක පිළිගන්න. ඒක බාර ගන්න. බාර අරගෙන යන්න. එතකොට හිමීට කියන්නේ මගහැරලා යාවි. මොකද කරපු කෙනෙක් කියන්නේ සෑහෙන කාලයක් කරලා තිනවා. ඒත් පොඩ්ඩක් ඕක මේ පොඩි ඇඩ්ජස්ට්මන්ට් එකක් තියෙනවා. පොඩ්ඩක් කරාට පස්සේ ඕක හරියාවි. මේ අපි ඒක බලෙන් යටපත් කරන තාක් අමාරුයි. ඒ දැන් මේගොල්ලන්ට එන්න දුන්නොත් ඔන්න ඉතින් ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා හැරලා යාවි. ඇවිල්ලා ඇවිල්ලා කියන්නේ අවසන් වෙලා යාවි. ඒ විදිහට ඉර දෙන්න. දැන් මොකද කියන්නේ විශේෂයෙන්ම එක මට්ටමක් තමයි දැන් හොඳට හිත එකඟ වුණාම හිත පවතින අරමුණක් නැත්තම් සිතුවිලි හරහා එන්න පුළුවන්. සිතුවිලි නිකන් කිසිම අදාළත්වයක් නැති කිසිම සම්බන්ධයක් නැති සිතුවිලි දාමයක් එන්න ගන්නවා. ඉතින් එතකොට තමන් ඒ ගැන ඒකට වෛර කරන්න ගියොත් එතනත් අහුවෙලා. ඒකට ඇලෙන්න ගියොත් ඒකත් අහුවෙලා. මේ මොනවාද මේ ඇවිල්ලා තියෙන්නේ කියලා හොයන්න ගියොත් ඒත් අහුවෙලා. එතෙන්දී ඒව හොයන්න යන්න ඕනේ නැහැ. මොකද එන්නේ එන එන ගොඩාක් එන්නේ. එන පදාසයක් එන්නේ. එතෙන්දී ඒක එහෙම්ම අතහැරලා දාන්න තියෙන්නේ. දාලා තමන් ඊළඟට හිමීට ඒ ටික අඩු වුණාත් එක්ක ඔන්න ආයි කමටහනට දාන්න. එහෙම නැත්නම් අරමුණකින් තොරව ඉන්න ඒ කටයුත්තේ යන්නයි තියෙන්නේ. එහෙනම් ලොකු මේ අර අපේ හිතුවේ එනවනේ කියලා පසුතැවීමක් වීමම බාධාවක්. ඉතින් නීතියක් දාන්න යන්න නැතුව සැලුවෙන් යන්නයි තියෙන්නේ. හොඳයි. හොඳයි. එහෙනම් අපි පැයකුත් විනාඩි 30ක වගේ කාලයක් ධර්ම සාකච්ඡාව වේදෙලා තිනවා. ඉතින් අපි මේ අන්දමින් අද දිනේ පුරාම විවිධාකාර අන්දමින් කුසල් රාශියක් රැස් කරගත්තා. මේ සියලුම කුසල් අපේ නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට අනුමೋದන් සියලු ඥාතීනුත් අනුමೋದන් වෙත්තා. සියලු පින් කැමති දෙවියෝත් අනුමೋದන් වෙත්තා. සියලු පින් කැමති අසරණ සත්වයෝත් අනුමೋದන් වෙත්තා. අපටත් මේ සියලු කුසල් මේ වඩන්නා වූ භාවනා මාර්ගය සුපිරිසුදුව නිවන් සුව පිණසම වඩා වර්ධනය කරගන්න මේ සියලු කුසල් ඒකාන්තයෙන් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.